හැම කමඨාණක් තුල ඒ රාත් වෙච්ච රාතන් වහන්සේට තේරිච්ච ධර්මතාවයන් ගොඩාක් ගැඹුරුයි. ඒ ධර්මතාවයන් ගොඩාක් කට්ටියට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න බෑ. ඇයි ඒගොල්ලේ මානසිකත්වය තුල නැහැ. ඒ අවබෝධය තුල නැහැ. ඒ ඒකට අදාළ පාරමී පිරීලා නැහැ. ඒගොල්ලන්ට ඒ කියන ඒ රාතන් වහන්සේට වෙච්ච දේ වෙන්න උවමනාව නැහැ. දැන් බණහාන කොච්චර කට්ටිය ඉන්නවද? කො දැන් රාත් වෙන්න කැමති කට්ටිය අත්උස්සන්න කියවන කී දෙනෙක් උස්සයිද? එක්කෙනෙක් ඒත් නැහැ. ඇයි ඒගොල්ලෝ මේ රෙදි ටික වැලේ දාලා ඇවිල්ලා තිනවා දැන් බනහල කියලා රෙදි ගන්න ඕනේ. හෙට උදේ වැඩට යන්න තිනවා. ළමයාගේ ඉන්ටර්විව් එකක් තිනවා. වාහන ගෑරේජ් එකට දාලා තින අනිද්දාට ගන්න ඕනේ. දැන් මේව ඔක්කොම බැඳි ඒව නිදාස් වෙන්න එපා රාත් වෙන්න. කවුරු නිදාස්ලා නැහනේ. මිනිස්සු එක්ක ලණු 20ක් විතර දාලා හැම පැනම හැදලා හැදලා ගැට ගන්නවා. දැන් ඒ මනසට ඉදිරියට යන්න පුළුවන්ද? අර ලණු 20න් හැදෙනවනේ. ඕම එකක් නෙවෙලා තියෙන මිනිසුන්ට. හැමෝම බැඳිලා. එතකොට දැන් බනහන එකෙන් දැන් වැඩක් වෙන්නේ කවදරේ බැඳින් කැඩිච්ච දවසක මේ ආගත්ත බණෙන් එදාටයි වැඩ වෙන්නේ. මේක ආයෝජනයක්. මිනිස්සු rahat වෙන්නේ නැත්තේ ඒ බැඳින් කඩන්න බැරි නිසා, ඒ අත්හැරලා එන්න බැරි නිසා. සියලුම දේවල් අත්හැරලා සියලුම බැඳීම් වලින් නිදහස් වෙලා මම දැන් බණහාලා rahat වෙලා මේ සාසන සසුන්ගත වෙනවා. එහෙම නැත්නම් පිරිණිවන් පානවා. එහෙම අදහසින් බණහන කට්ටිය පොඩ්ඩ බලන්නකෝ. ලක්ෂයක් බණටවත් එක්කෙනෙක්වත් එහෙම වෙන්නේ නැහැ. ගෙවල් දොරවල් නිදාස්සලා රස්සාවෙන් නිදාස්සලා සේරම ටික අත්හැරලා දැන් මම යන්නේ මේ අවසාන පණිවිඩය අහන්න මේක ඇහුවාම මම rahat වෙනවා එක්කෝ සසුන්ගත වෙනවා නැත්නම් මං දින හතක් විතර එතන වාඩිලා ඉඳලා පිරිනිවන් පානවා ආයි මං ගෙදර එන්නේ මේ යන්නේ මං අවසාන ගමන කියලා එහෙම නැ කෙනෙක් අහන්නකො කිසිම කෙනෙක් නෑ එම් බණාන්න කවුරුත් එන්නේ නෑනේ ඒ කියන්නේ rahat වෙන්න කවුරු බණාන්නේ නෑනේ කාටද නම් බණ කියන්නේ කියන්න කෙනෙකුත් නෑ ඇයි කියන්න කෙනෙක් නැත්නම් අහන්න කෙනෙක් නැති නිසා මේක සෙල්ලමක්. උන්වහන්සේ කටකානවට බන කියනවා. මේගොල්ලෝ කංකානවට බන අහනවා. මෙතන කාම්බිලියාගේ ආවිච්ච ප්‍රශ්නයක් මෙතන තියෙන්නේ. උන්වහන්සේගේ කටේ කාම්බිලියා වැදිලා ඒ නිසා කටකානවට උන්වහන්සේ බන කියනවා. අර මිනිසුගේ කංගල කාම්බිලියා වැදිලා කනකානවට බන අහනවා. දැන් මෙතන තියෙන කාම්බිලියාගේ ආවිච්ච ප්‍රශ්නයක්. උන්වහන්සේට බන නවත්තන්න බෑ. කට ගන්නවා. රෑදවල් දෙකේ කෑ ගන්නවා. මේ මිනිස්සු මේක හැයිලයිලා කන කනවා. මේ මිනිස්සු කන අරගෙන පැය 24ම ආගෙන ඉන්නවා. උන්වහන්සේ නිවන් දකින්නෙත් නෑ අර කට්ටිය නිවන් දකින්නෙත් නෑ මිනිසුන්ගේ කාලය අපරාධේ කාලය අපරාධේ බනහාණ්ඩ යන කිසිම කෙනෙක් මම මේ යන්නේ රාත් වෙන්න පණිවිඩය ගන්න මේ සංසාරේ ඉපදුණ ඇති අනේ මේ ගෑනු දරුවොත් එක්ක මං දුක් විඳ ඇති මේ ස්වාමි පුරුෂයාට දරුවන්ට යුතුයකම් කළා ඇති රස්සාව කළා ඇති මේවා පෝෂණය කළා මට බැරි ගෑයිලා දැන් මට දුකයි මම මේක නිදාස් වෙන්න ඕනේ අනේ දැන්වත් මම මේ පණිවිඩය ආගෙන මේ සසරෙන් නිදහස් වෙන්න ඕනේ. එහෙම මානසිකත්වයෙන් බනහන එක්කෙනෙක්වත් නැහනේ. අනේ අදවත් බනහලා මට rahat වෙන්න තියනවා නම් මේ සසර දුක නිවා ගන්න තියනවා. අනේ මේ සංසාරේ මේ ගෙදරට මං ආයි එන්නේ මේ ගෙදරට ආයි ආවලා මේ දොරවල් අරින්නේ ආයි කුස්සියට ගිහලා ආල්ලිපේ තියන්නේ ආයි රස්සාවට යන්නේ ආයි මේ වාහනේට යතුරු දාලා ස්ටාර්ට් කරන්නේ මම මේ බනහලා කොහමද සසරෙන් එත එහෙම බනහන එක්කෙනෙක්වත් නැහනේ. මිනිසුන්ගේ දුක නිවන්නමයි මේ පණිවිඩය මම කියන්නේ කියලා කියන බණ කියන දේශකයන් වහන්සේත් නෑනේ. උන්වහන්සේ අන්තිමට චෛත්‍යයට ආධාර ගන්න අදහසින්නේ බණ කියන්නේ. විදේශගත වෙන්න ගුවන් ටිකට් පතර සල්ලි ඕනේ. ඒ සල්ලි ටික ගන්න නෙමෙයි මම බණ කියන්නේ. ඉඩමක් ගන්න ඕනේ සේනාසනයක් හදන්න ඕනේ ඒකට ආධාර ගන්න අදහස ඇතුලේ තියාගෙන මේ බණ කියන්නේ. ඒතකොට උන්වහන්සේ කියන්නේත් මිනිසුන්ට පැවතෙන්නනේ. අර මිනිස්සු පැවතෙන්නනේ බණ අහන්නේ. පැවත්මේ බණ පවතින බණ පැවැත්මේ දේශකයන් වහන්සේ පවතින සමාජය ශාසනය පිරිනිවන් පාලා බුදුහාමුදුර අතුරුදන් වෙලා නොපැවැත්ම තුලයි බුදුහාමුදුර ජීවමාන පිරිනිවන් පාලා 2600 නෙමෙයි 5000 වුණත් බුදුහාමුදුර ජීවමානයි නොපවතිමින් නොපවත්ම ලෝකේ තියෙනවා නම් ගෞතම බුද්ධ ශාසනය කියලා කියන නොපවත්මට ඇතිච්ච එකක් පැවැත්මට ඇති වෙච්ච එකක් නෙමෙයි වේර විහාර තනනවා නම් කුටි තනනවා නම් විශාල සෙම් එක දිනු කරනවා නම් ඒක පැවැත්ම තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා මිනිස්සු සසර දුකෙන් නිදහස් වෙනවා කිසිම පැවැත්මක් නැහැ හෙට ගැන කල්පනා කරන්නේ අද ගැන කල්පනා කරන්නේත් නැහැ ඊළඟ පැය ගැන කල්පනා කරන්නේත් නැහැ ඊළඟ මොහොත ගැන කල්පනා කරන්නේත් නැහැ මිනිස්සු ඔක්කොම නැවතිලා මේ මොහොතේ නැවතිලා බුදුහාමුදුරු ජීවමානයි අපි කියන බුදුහාඳුර පිරිනුවම් පාලා කියලා දිව්‍ය ලෝකෙන් සාදු කියලා නෑ බුදුහාඳුර පිරිනුවම් පාලා නෑ. උන්වහන්සේත් උන්වහන්සේගේ ධර්මයත් ඒ දර්ශනය ජීවමානයි. තථාගත දර්ශනේ ජීවමානයි. ඒක තාම පවතින. ඇයි? මිනිස්සුන පැවැත්ම තුළ ඉන්නවා. අපි පැවතුනොත් දර්ශනේ පිරිනුවම් පානවා. ශාසනය ඉවරයි. දැන් අපි අද මොනවද කරන්නේ? මේ ගල්වැලි සිමෙන්ති ඇදලා මේවා ගොඩ නගලා මිනිසුන්ට දරුවෝ හදන්න ඇති, අපේ ජාතිය බේර ගන්න ඇති, රට දියුණු කරන්න ඇති. මේ ඔක්කොම දේශනා කළ මේ මොකන්ද මේ කරන්න හදන්නේ? තථාගතයන් වහන්සේගේ දර්ශනය පිරිනිවන් පාවන්න හදනවා. ශාසනය ඉවර කරන්න හදනවා. බුදුහාඳුරන්ගේ ජීවමාන භාවය අජීව කරන්න හදනවා. අපට ඕනේ මේවා පවත්තන්න නෙමෙයි මේවා කොහොමවත් පවතින්නේ නැහැ. මේ ලෝකේ කිසිම නටමුණක් පවතින්නේ කිසිම තාක්ෂණයක් පවතින්නේ මීට අවුරුදු 3000කට 5000කට කලින් නගර පිටින් මූදුපත් වෙලා තියෙන ඒවා කැණින් කරලා බලනකොට ඒකේ තියෙන මීට වඩා දියුණු තාක්ෂණයක්. ඒතකොට ඒ තාක්ෂණයට මොකද්ද උනේ? ඒ කියන්නේ මේවා කොච්චර දියුණුවත් වැඩක් නැහැ. තාක්ෂණයේ දියුණුව මිනිසාගේ විනාශය. අද ලෝකයේ මේ හැමදේම දියුණු වෙලා තියෙන අපේ යාපතට නෙමෙයි අපේ විනාශයට. මේ ලෝකයේ කිසිම දෙයක් යහපතට හොයාගන්න දන්නේ මිනිස්සු. මිනිසාගේ යහපතට හොයාගන්න තියෙන එකම එක මොකද්ද? පිරිණිවන් පාන කෙටි ක්‍රම. කවුද ඒව ඔයලා දේශනා කරන්නේ? විද්‍යාඥයෝ රාදවල් දෙකේ අන්වීක්ෂ වලින් බලලා හොයන්න ඕනේ කෙටියෙන් පිරිණිවන් පාන කම මොකද්ද? බයිපාස් මොනවද? සෝතාපන්න වලින් සකු르දාගාමි නැතුව හනාගාමි වලට බයිපාස් එක මොකද්ද? ඕවනේ රිසර්ච් කරන්න තියෙන්නේ. අයිබ්‍රෙඩ් තාක්ෂණයයි න්‍යාස්තික බෝම්බයි නෙමෙයි හොයාගන්න තියෙන්නේ. බයිපාස් එකක් හොයන සෝතාපන්න කෙනාට සකෘදාගාමි අනාගාමි නෑ කෙලින්ම නිරෝධ සමාපත්තියට කෙටි ක්‍රමයක්. ඕවන්නේ බැනර් ගන්න තියෙන්නේ. පැය 24ක් ඇතුළත තුල සෝතාපන්න ඵලය ඕකනේ රිසර්ච් කරන්න තියෙන්නේ. කවුරුත් ඕව රිසර්ච් කරන්නේ ඒකයි ලෝක සත්‍යයේ අවශ්‍යතාවය. මේ සෑම සංසාර ජීවියටම දෙන්න ඕන අවශ්‍යම දේ ඒක. හයිබ්‍රිඩ් තාක්ෂණය නෙමෙයි. සුකෝපභෝගී වහන නෙමෙයි, ගොඩනැගිලි ක්‍රම නෙමෙයි. අම්බ කරන ක්‍රම ආනයන අපනයන නෙමෙයි උගන්වන්න ඕනේ. ඩොලර් එක රුපියල් 500ට ගියත් ඒක ඇති වැඩේ මොකද්ද? ඒ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලට සමාන අදක් වෙන්න හදනවා. අපේ මිනිස්සු අපේ සල්ලි වලට සමාන වෙන්නේ නැහනේ. කොච්චර මෝඩකමක්ද මේක? කොයිදෝ රටක තියෙන මුදලේ වටිනාකමට අපි සමාන වෙන්න හදනවා. අපි සමාන වෙන්න ඕන ආවල් රටේ මුදලට නෙමෙයි. අපේ රුපියලට අපි සමාන වෙන්න ඕනේ. මේක වැටහිලා නැහනේ. කවදාද එතනට අපි එන්නේ? එදාට අපි දිනු. අපි ලෝකයේ කිසිම රටක මුදලට සමාන වෙන්නේ අපි සමාන වෙන්නේ අපේ මුදලට. අපේ රුපියලේ වටිනාකමට අපි සමාන වෙනවා. එදාට අපි දිනු. රජ්ජිරුවන්ගේ කාලේ දුටු ගැමුණු වලගම්බා පෙරකුම්බ රජුන් කාලේ ඒ ක්‍රමයේ තිබුණේ අපේ කාවණයේ වටිනාකම තිබුණා ඒකට අපි සමාන වුණා ඒ නිසා අපට පුළුවන් වුණා ඒ රටවලට ආල්පොල් දෙන්න අපි කන්න දුන්න ඒ රටවල් වලට අද ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ මුදලට සතපාක වටිනාකමක් නැහැ. අනුන්ගේ රටේ තියෙන මුදලට අපි සමාන වෙන්න වෙසනවා. ඒකට තමයි අපනයනය කරන්නේ. ඒ රටේ මුදලට සමාන. ඉතින් පදිංචි වුණා නම් ඉවරනේ ඒ රටට ගිහිල්ලා. මොකටද ඒ රටේ මුදලට සමාන වෙන්න වෙසන්නේ? පාලමක් දාලා කට්ටිය ඔක්කොම යවනවා ඒ රටට. ඉතින් සමාන වෙන්න දෙයක් නැහනේ. ඒ රටේ සමාන වෙලානේ. ඔක්කොම රට රට පිටින්ම ගිහිල්ලා ඒ පදිංචි වුණා නම් ඉවරනේ. ප්‍රශ්නේ තියෙන්නේ අපි තාම උත්තරේ වුවට ප්‍රශ්නේ අඳුරන්නේ නැහැ. රටේ තියෙන රත්තරන් වල වටිනාකමට ගාපු එකක් මුදල මිනිසුන්ගේ පරිභෝජනයට රත්තරන් මේ ලෝකේ නැත්තම් මේ ප්‍රශ්නේ තියනවද නැහැ රත්තරන් වලට මුදල් ගාලා මුදල් නඩත්තු කරන එක නෙමෙයි දක්ෂකම විය යුත්තේ මිනිසුන්ට කන්න බොන්න ආර්ථිකය දියුණු කරන එක කුසිකර්මය දියුණු කරන එක මිනිසුන්ට තුන් වේලා කන්න ඉන්න තිබුණාම ඇති ඒ ටික තමයි මූලික අවශ්‍යතාව මිනිසුන්ට වෙන මොකවත් අවශ්‍ය නැහැ කොහොමත් මැරෙනවනේ. වයසට යන එක අපිට නවත්තන්න පුළුවන්ද? ලෙඩ වෙන එක නවත්තන්න පුළුවන්ද? මැරෙන එක නවත්තන්න පුළුවන්ද? එහෙනම් මේක දිනු කරලා මොනවද නවත්තන්නේ? මොකවත් නවත්තන්න බෑ. අර වයසට යන ඉක්මන් කරනවා. ලෙඩ වෙන ඉක්මන් කරනවා. මැරෙන එකත් ඉක්මන් කරනවා. ආදානය කරන එකත් ඉක්මන් කරනවා. තාක්ෂණය කරන්නේ ඒක. දර වලින් සායක් ගාලා පැය ගාණක් ගිනි දාලා පුච්චන එක විනාඩි 5න් පුච්චනවා. තාක්ෂණය කරන්නේ ඒක. අවුරුදු 25කින් වයසට යන එක නට ක්‍රීම් මරනවා මේවා ගාලා ඉක්මනට වයසට යවනවා. අවුරුදු 70කින් වයසට යන කෙනාට වසවිස ගාපු අලුත් අලුත් තාක්ෂණික දේවල් කැව්වාම පෙව්වාම සතියෙන් දෙකෙන් මාසෙන් අවුරුද්දෙන් ලෙඩ වෙනවා. වයසට යන එක ඉක්මන් කරන එකයි ලෙඩ වෙන එක ඉක්මන් කරන එකයි මැරෙන එක ඉක්මන් කරන එකයි ආදානේ විනාඩි 5න් දාගෙන ඉක්මන් කරන තාක්ෂණික කරලා තියෙන ඕක වෙන මොනවද කරලා තින්නේ මැරෙන එක අවුරුද්දකින් කල් දාන්න කියන්නකෝ ලෙඩ වෙන එක ලබන අවුරුද්ද ඇදෙන්න තියෙන ලෙඩ තව අවුරුදු දෙකකට පස්සේ කල් දාන්න කියනකෝ. වයසට යන එක කල් දාන්න කියනකෝ. තාක්ෂණය මොකද්ද කරලා තියෙන්නේ මොකවත් කරලා නැහැ. ඒකයි තාක්ෂණයේ දියුණුව මිනිසාගේ විනාශය. මිනිස්සු හොයන්නේ ප්‍රශ්න වලින් නිදහස් වෙන ක්‍රමයක් නෙමෙයි. ප්‍රශ්න වලට පැටලෙන ක්‍රමයක් මිනිස්සු හොයන්නේ. මිනිස්සු මේ මාන්තිලා මේ ඔක්කොම දිනු කරන්නේ වඩන්නේ මේ ඔක්කොම නැවත නැවත සංවර්ධනය කරන්නේ නිදර්ශන නෙමෙයි අලුත් අලුත් ප්‍රශ්න වලට අහු වෙන ක්‍රම අලුත් අලුත් ප්‍රශ්න වලට අහු වෙන ක්‍රම මිනිස්සු මේ ප්‍රශ්න හදන්නේ අපි වේසෙන්න ඕනේ කුමකටද කියලා කිව්වාම පැවැත්මට නෙමෙයි නොපැවැත්මටයි වේසෙන්න ඕනේ. අද මුළු ලෝකෙම මිනිස්සු වේසෙන්නේ පැවැත්මට. දියුණු වෙන්න වේසනවා, පෝසත් වෙන්න වේසනවා, ආර්ථික වත්කම් වලට වේසනවා කියලා කියලා පැවැත්මට වේසන කෙනෙක්. නොපැවැත්මට වේසෙන්න ඕනේ. ලද දෙයි සෑයීමටපත් වෙන්න ඕනේ. සංසිඳෙන්න ඕනේ. තියෙන දේවලින් සැනසෙන්න ඕනේ. ආන් නොපැවැත්මට වේසන චරිත. ඒ මානසිකත් අපි අද කවු කාගේ ළඟවත් නැන්නේ. තපස්වරු ළඟත් ඒක නැන්නේ නොපැවැත්මට වේසන එක. හැමදාම එළියට ඇවිල්ලා බලනකොට මිදුල ටිකක් වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? පඩියකට තව ගලක් තියෙන්න හිතෙන්නේ නැද්ද? මේ කෝප්පෙට තටියක් තියන්න හිතෙන්නේ නැද්ද? ඒකට මූඩියක් හදන්න හිතෙන්නේ නැද්ද? අර ආක තියෙන බෝතල් වලට මේ අල්මාරිය හදන්න නැද්ද? හැඳකට කැටයමක් කපන්න හිතෙන්නේ නැද්ද? ඇයි මේ හිතෙන්නේ? එයාත් වෙසෙන්නේ පැවැත්මට. එයා ප්‍රශ්නවලට උත්තර හොයනවා නෙමෙයි. අලුත් අලුත් ප්‍රශ්න හදනවා. ඇයි යාට විවේකයේ වැඩි වෙනකොට කම්මැලි. උත්තර හොයන්න ප්‍රශ්න 500ක් විතර තියෙනවනේ ඉඳලා එයා ප්‍රශ්න හදනවා. කුටිය තුල වාඩිලා ප්‍රශ්න හදනවා. පඩිකමක් තියෙනවා නිකන් එකේ මල් හදනවා. මල් කැටයන් කපනයි එයාට ප්‍රශ්න ඕනේ. ඊට පස්සේ ඒකේ පාසි බැඳෙනවා කුණු බැඳෙනවා ඒවා දත්පුරුෂය මදින්න ඕනේ වාඩි වෙලා පැය ගාණක්. එයා ප්‍රශ්න හදන්නේ උත්තර නෙමෙයි. මිනිස්සු ලෝකේ කිසිම තැනක උත්තර හොයන්නේ නැහැ. මිනිස්සු අලුත් අලුත් ප්‍රශ්න හදනවා. ඒ නිසා සමාජ හැම එකක්ම හැම සමාජයක්ම පිරීලා පිරීලා ආර්ය ශ්‍රාවකෙක් ඒකාන්ත වශයෙන්ම වඩන්න ඕන මාර්ගය මොකද්ද? නොපැවැත්ම. හැම පැවැත්මක් තුලම තියෙන දුකක් ඉපදීමක්. අපි බුදුන් සරණ ගියාට බෞද්ධ වුණාට අපි මේක තේරුම් අරන් නැහනේ. පැවැත්ම තුල ඉපදීමක් තියෙන්නේ. එහෙනම් බුදුවරු මෙලොවට පාළ වෙලා තථාගත ඥාණයෙන් දේශනා කරන ධර්මය මොකද්ද? නොපැවැත්ම. එතකොට ගෙවල් දොරවල් නැතුව පාරින්නද කියන්නේ? කුසල් තියෙනවා නම් ගෙවල් පාළ වෙනවා. දිව්‍ය ලෝකේ විමාන පාළ වෙනවා. කුසල් නැත්තම් පාරේටියා මොකද කොහොමද මැරෙනවනේ? කවදරි මැරෙන එක අද මැරුණා මොකද? බුදුහාමුදුර වෙනුවෙන් ಗುಣ වඩලා. ඒ ඒ මානසිකත්වය අපිට නැහනේ. එහෙනම් මැරෙනකන් අපි සැප විඳින්න නෙමෙයිද මේ හදන්නේ? එතනක් පැවැත්මක් නේ. අව්වට තෙමෙන්න බෑ වැස්සට තෙමෙන්න බෑ ගැඩවිල්ලු කොච්චර තෙමෙනද මාළුවා ඉපදිච්ච දවසේම වතුරේ ඌ කොයි උසාවියද නඩු දැම්මේ මං හැමදාම තෙමිලා ඉන්නේ මට ඒසි කාමරයක් ඕනේ මට කොට්ට මැට්ට ඕනේ කියලා කොයි මාළුවාද පැමිණිලි කරලා තින්නේ ටිකක් තෙමුනාම මොකද ටිකක් අවුට පිච්චිනා මොකද මැරෙනවනේ කවදාරි ලෙඩ වෙනවනේ නවත්තන්න බෑනි මේවා තාපසයා සැනසෙන්න එපාය පරිසරය තුලින් සංසිඳෙන්න එපාය ලද දෙයින් සෑයීමටපත් වෙන්න එපාය. මේ ಗುಣ නැත්තම් එයා තාපසයෙක් වෙන්නේ කොහමද? එයා බුදුන් සරණ යන කෙනෙක් නෙමෙයි. එයා සැප සරණ යන කෙනෙක්. එයා පැවැත්ම සරණං ගච්ඡාමි. හැබැයි යන්න ඕනේ නොපැවැත්මට. හැමදේම හයිමි වෙන්න ඕනේ. අද අපේ යටතේ අපි ළඟ තියෙන ගොඩාක් දේවල් හයිමි වෙන්න ඕනේ. සැබෑ තථාගතයන් වහන්සේගේ නොපැවැත්මේ ශාසනය තමයි උන්වහන්සේට ගෝලියොත්යිමි වෙනවා. උන්වහන්සේගේ සෑම බුද්ධ ශාසනයකම සෑම තථාගතයන් වහන්සේලාගේම අග්‍ර ශාවකයෝ කොයි කියලා බලනකොට උන්වහන්සේට කලින් පිරිනිවන් පානයි. ඒ තථාගතයන් වහන්සේට හැමෝම හයිමි වෙනවලු. ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේගේ විඥාණයට අන්තිම භවයේ ඉස්සෙල්ලාම හයිමි වෙන අම්මා අම්මා හයිමි වෙනවා. යාළුවා අයිමි වෙනවා, භාර්යාව අයිමි වෙනවා, දරුවා අයිමි වෙනවා, රජකම අයිමි වෙනවා. සැපවත්ව තිබිච්ච සියලුම දේවල් අයිමි වෙනවා. මොකවත් නැහැ. නැවත සාසනය අර ලෞකික පැත්තේ හැමදේම දුන්නානේ හැමදේම අයිමි වුණානේ. ආයි අත්තකිල මතාන යෝගයෙන් දෙනවා, නැවත දෙනවා. සාසනික පැත්තෙන් ලෝකෝත්තර ඒ දේවල් ඔක්කොම දෙනවා. ළඟ ඉඳගෙන උපස්ථාන කරාගෙන රාදවල් දෙකේ නිදි මරාගෙන අම්මා වාගේ තාත්තා වාගේ බලාගන්න ශ්‍රාවකයෝ දෙනවා. මේ ශාසනය බබලවන්න Taman නැති කාලේ මේකේ අඩුපාඩු හදන්න ප්‍රඥාධික රාතන් වහන්සේලා දෙනවා. 이르දිවලි මේ ලෝකේ ඕනම කෙනෙක් හිතපාදන්න පුළුවන් රාතන් වහන්සේලා දෙනවා. හැමෝගෙම විනය හදන්න මේ ලෝකෙට සිල් දෙන්න ඒ සිල් රාතන් වහන්සේ පාල කරනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හැමෝටම ගැළපෙන විදිහට සියුම්ම ලස්සනට දේශනා කරන රාතන් වහන්සේලා පාල වෙනවා. ಗುಣවලින් ඉවසීමෙන් ප්‍රඥාවෙන් ගොඩාක් ශ්‍රේෂ්ඨ ගතිගුණ තියෙන ගොඩාක් රාතන් වහන්සේලා පාළ වෙලා අර තිබිච්ච රම්‍ය සුරම්‍ය සුබවල අර දෙමව්පිය භාර්යාව දරුවා කෙනේ සේරම ටික මෙතන හැදෙන ආපහු ලෝකෝත්තරව අර ටිකත් අයින් වුණා මේ ටිකත් අයින් වුණා බලාගෙන ඉද්දී ප්‍රඥාවෙන් අග්‍ර පිරිණිවන් පානවා ඉරිදි වලින් අග්‍ර පිරිණිවන් පානවා බලාගෙන ඉද්දී ශ්‍රාවකයෝ අතුරුදාන් වෙනවා. රාතන් වහන්සේලා එක එක දිශාවට ගිහලා ඒ තන් වල පිරිනිවන් පානවා. බලාගෙන ඉඳ හැමදේම අයිමි වෙලා අයිමි වෙලා අයිමි වෙලා නිරෝගීකම අයිමි වෙලා විවේකේ අයිමි වෙලා උදකලාව අයිමි වෙලා ලෙඩ රෝග වලින් හැමදේම භාග්‍යතුන් වහන්සේට අයිමි වෙලා යනවා. උන්වහන්සේලා දේශනා කරන හැමදේම අනිත්‍යයි. ඇයි? කිසිම දෙයක් මේ ලෝකේ පවතින්නේ එදා ලෞකික හැමදේම තිබුණා, පැවතුණා, එකක්වත් තිබුණා, ඔක්කොමයි මේ වුණා. තථාගත වුණාම ලෝකෝත්තර හැමදේම ලැබුණා. ඒකත් තිබුණා ඔක්කොමයි මේ වුණා. පිරිනිවන් මන්ත්‍රකේ කිසිම කෙනෙක් නැහැ ඔක්කොමයි මේ වෙලා. මොකවත්ම නැහැ. බුද්ධ චරිතය හැම බෞද්ධයෙක්ම දන්නවා මේ සරල දේ තේරුම් ගන්න එපාය. රම්‍ය සුරම්‍ය සුභතිබිලත් පිරිනිවන් පාන තැන කිසිම දෙයක් නැහැ. රුපියලක්වත් අතේ නැ මොකවත්ම නැහැ. එහෙනම් අපිත් මේ කෝටි ගණන් අම්බ කළා අපිට තෝක වෙන්නේ නැද්ද? හැමදේම අයිමි වෙනවනේ. හැමදේම නැති වෙන මරණ මොහොතේ තේරිලා වැඩක් නැහැ. දැන් තේරුම් ගන්න එපාය. ලෝකේ යාපත පිණිස, සාසනය යාපත පිණිස, සමාජ යාපත පිණිස මේවා බෙදිලා යන්න එපාය. ඇත්තාගෙන් නැත්තාට යනවා තමයි මේ ලෝකේ සමබර වෙන්නේ. ඇත්තා හැමදාම ඇති දේ ඇති විදිහට සලකනවා නම් නැත්තා හැමදාම නැත්තටම යනවා නම් ලෝකේ සමබර වෙන්නේ මිනිසු තුල සමතුලිතභාවයක් ඇති වෙන්නේ දුප්පත් පොසත් ભેදය කවදාවත් නිරෝධ වෙන්නේ අගේකම් අඩුපාඩු කවදාවත් අරිගස්සන්න බෑ. ඇයි? තියෙන තැනෙන් පාලතන්ට ගලන්නේ කන්දක් දිහා දැක්කාම පෝසතුන්ට මේක වැටෙන්න ඕනේ. කන්දක් මොකද්ද කරන්නේ? විශාල පර්වතයකට මේ කන්දේ බර බහිනවා. දැස්සාම වතුර කඩාගෙන උඩට එනවා. කන්ද මුදුන්ට එන වතුර කන්ද තියාගෙන නෑ පල්ලයට දෙනවා. පල්ලයට ගලාගෙන පාත් බිම් පව්. ඒ මිනිසුන්ට මොකවත් නෑ. කන්දට අපිට බලේ වැඩි. අපට වතුර තියෙනවා. පල්ලෙහාට දෙනවා මිනිස්සු පෝෂණය වෙනවා. කවදාවත් කිසිම කන්දක් Tamange කන්දේ වතුරෙන් පෝෂණය වෙන්නේ එක බිඳුවක් තියාගන්න ඔක්කොම පල්ලෙහාට යනවා පාත් මිනිසුන්ට. කුසල් වැඩි කට්ටියට මේවා ගලාගෙන එනවා. ඒගොල්ලෝ ඒවා අරගෙන පල්ලෙහාට ගලවන්න එපාය. ඒ සම්පත් පල්ලයට ගලාගෙන යන්න එපා. එතකොටනේ අකුසල් වැඩි කට්ටියට ඒවා පරිභෝජන ලැබෙන්නේ. එතකොටනේ රටක් සෞම්‍ය වෙන්නේ. මේ ಗುಣධර්ම නැති නිසා මේ ප්‍රශ්න තියෙන්නේ. අද මිනිස්සු බඩගින්නේ ඉන්නවා නෙමෙයි. බඩගින්නේ තිබ්බා. අගෙයිකම් ඇති කළා ඇති වුණා නෙමෙයි ඇති කළා. රට ප්‍රපාතයට වැටුණා නෙමෙයි ප්‍රපාතයට වැට්ටුවා. මේ අපේ ಗುಣධර්ම නැති නිසා අපේ දුර්වලකම් නිසා මේ ඇතිවෙච්ච ප්‍රශ්න මේවා. පිටරටවල වල විදේශ විනිමය 150 200 නෙමෙයි ඒක ලස්සට ගියා දැන්. ඒගොල්ලන්ගේ රුපියල අපිට ලස්සයයි. ප්‍රශ්නයක් නැහැ. තුන් වේල කාලා සතුටින් අපි ඉන්නවා ඇතිනේ. අපිට මොකද තරංගයක්. තුන් වේල කාලා හොඳට ඉන්න අගේ එකක් මොකවත් නැහැ. මිනිස්සු ඔක්කොම හොඳට පෝස්සියයි. හැම ගෙදරම බත් තියෙනවා. හැම ගේ ඉස්සරහටම පින්තලියක් තියෙනවා. පින්බත් තියෙනවා. ඕනතරම් මිනිස්සුන්ට ආහාර පාන තියෙනවා. මූදට දාන්න තරම් තියෙනවා කෑම. මූදේ මාළුන්ට කෑම දෙනවා. ගංගොල වැව්වල මාළුන්ට කෑම දෙන ඒතරම් කෑම. පිටරට මුදල ලක්ෂය ප්‍රශ්නයක් නෑ. ඇයි තුන් වෙලා කාලා සතුටින් ඉන්නවා අපි. අපිට තරංගයක් අවශ්‍ය නෑ. රජ්ජුරුව ඒ කාලේ කළේ ඒක. සුණාපරන්තියේ ඒ රුපියලක් මේ රටට කොච්චර ඒව ගණන් ඇදුවේ නැහැ. මේ රටේ දුප්පත් මිනිස්සු කොච්චරක් ඉන්නවද? ඛණ්ඩ නැති මිනිස්සු කොච්චරක් ඉන්නවද? වැව් පාළුවට ගිහලා තියෙන කොයි ගමේද? ඔක්කොම ආරන්න. ඒ ඔක්කොම ආයෙ වතුර පුරවන්න. මේ මිනිස්සුන්ට හරියට මේ පෝෂණය හදන්න. රටේ දුප්පතුන් ඉන්න බෑ. රජ්ජුර බැලුවේ ඒක විතරයි. අනිත් රටවල් එක සංසන්දනය කරන්න කියන්නේ තුන් වේල කාල සත්‍ය දිනා ආ එහෙනම් රජය හොඳයි. රජයේ ප්‍රශ්නයක් නැහැ. අපේ පාලනය හොඳයි. රජුර සනසනවා. අද ඒක නෙමෙයි. ඒ රටේ 5G තියනවලු අපට 5G නෑ. 5G නෙමෙයි අර අර කට්ටිය කියන්නේ අපට අන්තිමට මේක මේ මොකවත් නැතුව යනවා. ඉන්දීචින්ද තනකුත් නැතුව යනවා. ඒ රටේ මොන ජී හරි තියාගත්තද දැන් අපට ප්‍රශ්නයක් නෑ. අපට ටෙලිග්‍රෑම් එකක් ගන්න තියෙනවනේ පාසුකම සැනසෙනවා අපි. ටෙලිග්‍රෑම් එකක් ගන්නවා. මාසෙකට පස්සේ පණිවිඩය හම්බෙන්නේ. කමක් නැහැ. ඒ මනුස්සයා නිවාඩු වෙයි. පරයියාගේ කරේ බෙල්ලේ පොඩි කොල කෑල්ලක් එලවලා එල්ලලා මාස 3ක් විතර යවලා පණිවිඩය ඊට පස්සේ ගෙන්න ගන්න පුළුවන් නම් ටෙලිග්‍රෑම් එකෙන් පැය 24 වදිනවන කොච්චර දිනුනද අපි? ඇයි සනසෙන්න බැරි? ඒ කියන්නේ 5G වල සනසෙන්නෙත් නැහැ. 100G આવොත් ඒත් සනසෙන්නේ නැහැ. ගාන්ධිජී නේරුජී කියලා ඒ ජී ඔක්කොම ආවත් මේක සැනසෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේම ජී වලින් විසඳෙන්නේ නැහැ. ABCD ඔක්කොම ආවත් විසඳෙන්නේ නැහැ. ඇයි? මිනිසා සෑයීමටපත් වෙන තැන නැහැ. සංසිඳෙන්නේ නැහැ. ජීවිතරක් නෙමෙයි ABCD Z වෙනකම් ගෙනාවත් ප්‍රශ්න තවත් එනවා මිසක් මේ විසඳෙන්නේ නැහැ මේ විසඳෙන්නේ නැති ප්‍රශ්නයක්. ඒ කාලේ ලියුම් ලියලා මිනිස්සු ප්‍රශ්න විසඳුවේ නැද්ද? සම්නස් පත්‍රවල මිනිස්සු ප්‍රශ්න විසඳුවේ නැද්ද? ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු තව තවත් මේක දිනු කොච්චර දිනුවට යන්නද? කවුරුත් මදන්නේ නැහැ මේක සීමාව. ටෙලිෆෝන් එකේ සීමාව කියන්නේ අවසාන සීමාව. තාක්ෂණයේ සීමාව කියන්නේ රූපවාහිනී සීමාව කියන්නේ. කිසිම කෙනෙක් දන්නේ නැහැ මේක අවසාන සීමාව. මොකද හොයනවා හොයනවා හම්බෙනවා හම්බෙනවා හම්බෙනවා යනවා යනවා කොතනද මේ යන්නේ? විද්‍යාඥයෝ දන්නේ නැත්නම් අපි යන්නේ කොතනද කියලා. අර ලොකු පෙට්ටියක් හොයාගත්තනේ. අරි පෙට්ටිය ලොකු ඊට පස්සේ ඒක ප්ලට් කරානේ. ඊට පස්සේ ඒක LED කළානේ. ඊට පස්සේ ඒක ආපහු මේ තවත් තාක්ෂණ වලින් මේක තවත් පොඩි කළානේ. දැන් ලික්විඩ් කළානේ. දැන් මොකද්ද පත්‍ර කැලලකට ආවනේ. දැන් අර ටෙලිවිෂන් එක ඉවරනේ නෑ. මේක තරංග වලින් පෙන්වන්න හදන්නේ. එතකොට මේ තින තරංග වලට අරක දුන්නා මේ තරංග ඔක්කොම අවුල් වෙනවනේ දුස්සිය වෙනවනේ. වතුර වලට මොනවා හරි එකක් එකතු කරාම වතුර මිශ්‍ර වෙනවනේ. මේ තරංග වලට එකතු කරාම තරංග මිශ්‍ර වෙනවනේ. දුස්සිය වෙනවනේ. ඒව ආස්වාස ප්‍රාස්වාස කරන ජීවියට අකටයුතු වෙනවනේ. ඒවා ජානගත වුණාම ඇතිවන ලෙඩ රෝග ආපදාව ඒකට විසඳුන්නේ නැහනේ. කිසිම තාක්ෂණයක් හොයන විද්‍යාඥයෙක් කවුරුත් දන්නේ මේ තාක්ෂණයේ අවසානේ මොකද්ද කියලා. දන්නවනේ ඉතල එයා ඒක හොයනවනේ. එතින් පස්ස වන්න දෙයක් නැහනේ. ඇයි එයා දන්නෙත් නැහැ. හොයනවා හොයනවා ඉවරයක් නෑ. සැනසෙන්නේ නැහැ. සෑයීමටපත් වෙන්නේ නැහැ. තියෙන දෙයින් ඒගොල්ලෝ සැනසෙන්නේ නැහැ. එහෙම මානසිකත්වයක් ඇදිලා නැහැ. ඒක බුදුදහම තුල විතරයි ඒක තියෙන්නේ. බුද්ධ දර්ශනයේ අඩුව මේ තියෙන්නේ. මිනිස්සු දන්නේ නැහැ මේ හැම දෙය තුළම අපි විනාශයක් මේ හදන්නේ කියලා. පැවැත්ම තුළ ඇති වෙන්නේ දුකක්. හැම පැවැත්ම තුළම ඇති වෙන්නේ ප්‍රශ්නයක්. අද මේ පැවැත්මට හදපු හැම එකක්ම ප්‍රශ්න නෙමෙයිද දුක නෙමෙයිද? අද මෙච්චර දුක් වැඩි වෙන්න හේතුවත් අපේ පැවැත්ම. මේ හැමදේම නොපැවැත්මට දැන් වෙනස් කරන්න ඕනේ. දැනුත් මුකුත් වැරදුන්නේ මුළු ලෝකෙම මිනිස්සු ඔක්කොම එකතු වෙලා සාදු කියලා බුදුන් සරණ ගියා නම් මේක මාසයෙන් මේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. තාක්ෂණය ඇන හිටිනවා. අලුත් දේවල් ඔය එව්වට වැඩක් නැහැ මිනිස්සු ගන්න තියෙන දේෙන් සැනසෙනවා. තියෙන විදිහට බෙදා හදාගෙන කාලා බිලා මිනිස්සු සන්තෝෂ වෙනවා. හැමදේම සෑයීමටපත් වෙනවා. මාස 6ක් යනකොට මේ ප්‍රශ්න ඔක්කොම විසඳිලා. හැබැයි මිනිස්සු බුදුන් සරණ යන්නේ නැත්තම් මිනිස්සු මේකේ යථාර්ථය තේරුම් ගන්න නැත්නම් මේ ටොරන්ට් එක හතරට පැලිලා තමයි මේක නවතින්නේ. හැයි මේක භ්‍රමණ වේගය තවත් වැඩි වෙනවා. ඇයි මිනිස්සු කෑදර වෙන්න වෙන්න, ලෝභ වෙන්න වෙන්න. මිනිස්සු තෘෂ්ණාවෙන් වැඩි වෙන්න වැඩි වෙන්න මිනිස්සු වැඩිපුර සැප විඳින්න පටිගෙන් द्वේෂයෙන් වෛරයෙන් වැඩ කරන්න වැඩ කරන්න මේක භ්‍රමණ වේගයේ තව වැඩි වෙනවා න්‍යාස්තියට පීඩනය යම්කිසි ප්‍රමාණ අපි කියන රතු කට්ට පැන්න අර මනුස්සයට කියලා ඒ වගේ මේ න්‍යාස්තිය පීඩනේ රතු කට්ටක් තියෙනවා ඒක පැනපු වෙලාවට මේ න්‍යෂ්ටිය පුපුරනවා. එදාට අපි හදාගත්ත ගෙවල් දොරවල් මොකවත් නැහැ. ඔක්කොම දූවිලි බවටපත් වෙනවා. අපට පුළුවන් අපේ මුතුමැණි කරෝ මේවා මාළ මුදු ඔක්කොම අවකාශයෙන් පාවෙලා ගිහලා හොයාගන්න පුළුවන්. ඒ හොයාගෙන පලඳ ගන්න පුළුවන් ජීවතුන් අතර හිටියොත්. ඒ ඔක්කොම අවකාශයේ පාවෙන්න ඊට පස්සේ. එතනට තමයි මේ යන්න හදන්නේ. අපි ජීවත් වෙන පෘථිවියවත් අපි රැකගන්න අපි දක්ෂ නැහැ. එහෙනම් කොහොමද අපේ දරුවන්ට අපි ආරක්ෂාව දෙන්නේ? අපි මේ බඩමුට්ටු ගෙවල් දොරවල් ඉඩම් ආරක්ෂා කරන්න හදනවා. අපි ඉන්න මාපොළොව ඉස්සලා ආරක්ෂා කරලා ඉන්න පාය. මේක භ්‍රමණ වේගය ආරක්ෂා කරලා ඉන්න පාය. මේක පැවතුනත් නෑ අපි පැවතෙන්නේ. ඒකට අපි ධාර්මික වෙන්න එපාය. විශ්වයේ පීඩනය අඩු කරන්න එපා. ඒකට අපි සිල්වත් වෙන්න එපාය. ලෝක සත්‍යයට යහපත වෙන්න අපි යහපත ඉස්සලා දෙන්න එපාය. අඩුපාඩු දුර්වලකම් අපේ අසත්පුරුෂ වැඩ ඔක්කොම නවත්තන්න එපාය. අපි ධාර්මික වෙන්න එපාය. ඒකට බුදුන් සරණ යන්න එපාය. කවදද ලෝකේ ඉන්න මිනිස්සු මේක තේරුම් ගන්නෙ? එදාට අපි විතරක් නෙමෙයි මුළු ලෝකෙම කට්ටිය හැමෝම එකතු වෙලා නොපැවැත්මට යනවා. එදාට ඒගොල්ලෝ බුදුදහම පිළිගත්තත් නැතත් ඒ හැමෝම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ තමයි. ඒගොල්ලෝ ඔක්කොම බෞද්ධයෝ තමයි. ඒගොල්ලෝ බුදුහාමුදුරන්ගේ දරුවෝ තමයි. ඇයි නොපවත්මට යනවා? එන ඒගොල්ලෝ බෞද්ධයෝ. නංගම් වෙන වෙන වෙන්න පුළුවන්. එක එක රටවල් වෙන්න පුළුවන්. මොන මොන ප්‍රතිපත්ති වල හිටියත් නොපවත්මට වැඩ කරනවා නම් ඒ හැමෝම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මේ දේශයේම එක පවුලක් වෙනවා. මුළු ලෝකෙම එක ගෙයක් බවට පත් වෙනවා. හැමෝගෙම ප්‍රතිපත්ති එකයි. හැමෝම එකම මානසිකත්වයෙන් ජීවත් වෙනවා. කොයි ගෙදරට ගියත් අපේ අම්මා තාත්තා ඇසුරු කරනවා වාගේ සහෝදරය ඇසුරු කරනවා වාගේ කොයි ගෙදරට ගියත් කොයි රටේටත් අපේ ගෙදර අපේ රටේ ඉන්නවා වාගේ අපට දැනෙනවා ඇයි මිනිස් ඔක්කොම එක වෙලා හැමෝගේ මානසිකත්වය අද එහෙම නැහැ වංචාව බොරුව ප්‍රෝඩාව රැවටීම කපටිකම පාරදීම මංකොල්ල කෑම අද ගෙවල් කීපයක් ඔක්කොම එක ගේ බවටපත් වෙන්න ඕනේ හැමෝම එක අදවතින් ජීවත් වෙන මිනිස්සු බවටපත් වෙන්න ඕනේ එදාට තමයි මේ planet එක සතුට සාමයේ ප්‍රීතියට උදාහරණයක් උපමාවක් බවට පත් වෙන ප්‍රීතියේ තලය සාමයේ තලය සතුටේ උපමාව බවට පත් වෙන්නේ අද द्वේෂයේ තලයක් බවට පත් වෙලා රටක් රාජ්‍යයක් විරුද්ධ වෙලා මිනිස්සු විරුද්ධ වෙලා සේනාසන තව සේනාසන වලට විරුද්ධ වෙලා පන්සල අර සේනාසනට විරුද්ධයි ආරණ්‍ය මේ සේනාසනට විරුද්ධයි මොකද්ද මේ ප්‍රශ්නය ඔක්කොම විරසක වෙලා පටිගේ द्वේෂයේ වෛරයේ පරිගැනීම මේකෙන් කරන්නේ වෙන මොකවත් නෙමෙයි. මේ තලයත් විනාශ කරලා අපිත් විනාශ වෙලා මේ මුළු ලෝක සත්‍යම විනාශ කරන වැඩපිළිවෙලක් මේ යන්නේ. අපි මේ කරන්නේ මා විශාල ආපදාවක්. විශාල හානියක්. මේ තලයටත් මේ මේ සමාජයටත් අපි මේ කරන ක්‍රියාවලිය මේවා නිවැරදි කරන්න ඕනේ. ගොඩ නගනවා කියන එකේ සැබෑම අර්ථය දන්නවද? මට තේරෙන එක කියනවද? කියන්නද? මට තේරෙන එක සමාට එක සම්ප්‍රදායට ගැලපෙන්නේ නැත්නම් ඔබ වහන්සේක පිළිගන්න එපා. ගැලපෙනවා නම් පිළිගන්න. ගොඩ නගනවා කියන්නේම ගොඩ ගන්නවා කියන එක. සේරම ටික ගොඩ ගන්න. ඒක තමයි ගොඩ නගනවා කියන එකේ අර්ථය. ගොඩ නගන හැම මොහොතෙම කෙලස් ගොඩ ගයනවා. පැවැත්ම ගොඩ ගයනවා. බැඳීම ගොඩ ගයනවා. ගල්වැලි සිමෙන්ති ගෙනල්ලා මොනවා ගොඩ නැගුවත් ඒ ගොඩ නැගෙන හැම දෙය තුළම ගොඩ ගහන එකක් තමයි වෙලා තියෙන්නේ. ලෝභය ගොඩ ගා ගන්නවා. ද්වේෂය ගොඩ ගා ගන්නවා. පැවැත්ම ගොඩ ගා ගන්නවා. සැප ගොඩ ගා ගන්නවා. වත්කම් ගොඩ ගා ගන්නවා. ගොඩ නගනවා නෙමෙයි. එයා ගොඩ ගා ගන්නවා. ගොඩ නගන්න වේසනවා නෙමෙයි. ගොඩ ගා ගන්න මාන්සි වෙනවා. මාස 3ක් වස්වසන එක මට හරි විඩාවක් ආන්දරු. මගේ මාසත මාස 3 මට වස්වසන්න බෑ. ඒක කරදරයි මට මාස 3ක් වෙන කාලේ. ඇයි දන්නවද? මම ජීවිත කාලෙම වස් වසලනේ පුරුදු වෙලා ඉන්නේ. අවුරුදු 365 වසරම වස්. ඒ නිසා මාස 9ක් කැමති විදිහට ඕන විදිහට ඉතුවක්කාරකමින් ඕන විදිහට ජීවත් වෙලා මාස 3ක් සංවර වෙලා සිල් වෙලා ඉන්න කිව්වම මේක හරි අමාරු උලේ තිබ්බා වාගේ. අර මාස 9 එහෙම ඉන්න බෑ. ජීවිත කාලෙම වස්සසලා පුරුදුලානේ එන්දා මාස 3ක් විතරක් වස්සලෙන් ඉඳලා ඉතුරු ටික ඉන්න එපා කිව්වම එහෙම බෑ. ඒ මානකම හරි අමාරුයි. එහෙම මානකම කරලා පුරුදු නෑ. එහෙම මානකම දන්නේ නෑ කරන්න. අලුතෙන් ඉගෙන ගන්න වෙලා. තාපසිය ජීවිත කාලෙම වස් හැමදාම වස් හැමදාම යා ඒ ප්‍රතිපදාව තුල ඉන්න ඕනේ. ඇයි? පිරිණිවන් පානකම් වස් තාපසයකට කොහොමද මේ රෑඩැනියල් දවල් මිකෙල් වගේ චරිත දෙකක් මාස තුන සංවර එළියටවත් එන්නේ නැහැ. ඉතුරු කාලේ අම්මතන නැවිදිනවා, කෑ ගන්නවා, ටීවී බලනවා, කඩේ යනවා, පොලේ යනවා, වෙළඳාම් යනවා, හෙලවලුත් විකුණනවා. ආන්දරු. මොකද කියන්නේ මේක වත් ඉවරනේ. එතන මොකද වස්? ආයි මාස තුනක් යනකොට සංවරයි, උඩ බිම බලන්නේ, කෑ ගන්න, එළියට එන්නේ. මේක පුදුම මානකමක් නේ. තාපසේ පිරිණිවන් පානකම් වස් පිරිණිවන් පානකන් තාපසයා වස්සමාදම් වෙනවා. තාපසයා නිරෝධ සමාපත්තිය දක්වාම වැස්සෙසුවත් එයා ගොඩාක් ශ්‍රේෂ්ඨයි. වැස්ස කාලෙට විතරක් ඇවිදින්නේ අර මේව ගමන් බිමන් නැහැ පාඩුවේ ඉන්නවා. ඇයි ජීවිත කාලෙම ඉන්න බැරිද? නිරෝධ සමාපත්තියට පත් වෙනකන් ඉන්න බැරිද? ඒ මිටියාමනේ තපස්කම ලස්සන. අනිත් කාලේ ඇවිදිනවා අනිත් කාලේ 100ක් නෑ. වස් කාලේ එළියට යනකොට ආයතන පිළිබඳ සීමාවක් තියෙනවානේ. සීමාවේ 100 පීටන මම දැන් එළියට වඩිනවා දවස් 3-4කින්. ඇයි අනිත් කාලේ මම කියන්නේ නැත්තේ? 80න් ඉන්නේ. 80 මාස 9ක් වඩනවා. 100 මාස 3ක් වඩනවා. ඒ මොන තාපසකමක්ද ඒක? මාර්ගේ වැඩින්නේ කොහමද? අනිත් කාලේ එළියට යනකොට මම ආරණ්‍යෙන් එළියට වඩිනවා. මම එට අවස් වෙන්න කලින් එනවා අදිස්ථාන කරලා 100 පීඨවල මම වසින්නේ වසින්නේ කියලා 100ම ගිල මොනතරම් ශ්‍රේෂ්ඨද අවුරුද්ද මෙම ඉන්නවනම්. ඔය යනවා වැටෙන් පැනලා යනවා තාප්පෙන් පැනලා යනවා ඔය යනවා. සීයා මොකවත් නෑ මාස 3-4කින් පත් වෙනවා. ආන්දරේ මම යනකොට ලයිට් උත් දාලා ගින් නේද ආණ්ඩත් බැරි වෙලානේ. කිසිම සීයක් නෑ. වස් කාලේ විතරලේ සීය තින්නේ. ඒම වස් වටස මොනව කරන්නද? මිනිස්සු මුලා කරවන මවාපෑමක් නේ වස් ඔරිජිනල් වස් වස් කාලේ වස් වසනවා භාග්‍යතුන් වහන්සේගේ ආඥාවක් විනයට. හැබැයි අනිත් මාස 3 9 අපට ඕන විදිහට ජීවත් වෙන්නේ විනයට ගැළපෙන විදිහට, සාසනයට ගැළපෙන විදිහට අර වස් කාල වාගෙන ජීවිතයක් ගත කරනවා. කිසිම වෙනසක් නැහැ. අර කාලේ මේ කාලේ ගතම වෙනසක් නැහැ. හරියට මේ වස්මයි. ගුරුවරයාගෙන් පිටතට යන්නේ නැහැ. ගුරුවරයාගෙන් වැඳලා සමාව අරගෙන කාරණාව කියන ස්වාමීන් මට ආවල් ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඕනේ. ඇයි? උන්වහන්සේ වඩපු කෙනෙක්ලු. කමඨාණක් ගන්න ඔබ වහන්සේ අවසරද? එමයි ශ්‍රාවක ගිහිල්ලා එන්නේ. කවද දෙන්නේ? අනිද්දට වඩිනවා ස්වාමිනී. සේනාසනේ දිහා බලලා සීමා වලට හතරටම හිත පිහිටවනවා. මේ සීමාවෙන් ගිහිල්ලා මං අනිද්දට ආපහු වෙනවා. ගුරුවරයාගේ අවසරය අනිද්ද වෙනකම් තියෙන්නේ. ඔච්චර ශ්‍රේෂ්ඨද? වස් නෑ. වස් ඉවරයි. කටිනෙත් ඉවරයි. ඒ තුන් වහන්සේ වස් වල තාම ඉන්නේ. හරි ශ්‍රේෂ්ඨ චරිතයක්. අනිද්දාට කියන උන්වහන්සේට ස්වාමීනි මට යන්න අවශ්‍යයි. තව දවස් දෙකක් බෑ ගුරුවරයාට මං අනිද්දාට එන්නම් කියලා පොරොන්දුනා ස්වාමීනි. මට යන්න ඕනේ පොරොන්දු ඉටු කරන්න ඕනේ. අර ගුරුවරයා කල්පනා නියම ශ්‍රාවකයානි. බලන්න මේ වස් වලින් කොච්චර චරිතය නිර්මාණය වෙනවද කියලා. මේක විනයක්. ඇවිදින්නේ කවුද ගියා? එක්තැන් වල ඉන්නේ කවුද තාපසයා? මාස 9ක් ඇවිදිනවනම් එයා කොහොමද තාපසයෙක් වෙන්නේ? ඇවිදින කෙනාට තාපසයා කියන්න බෑනේ. එයා සංචාරකයා. සංචාරකයට ඉසබාල සිවුරුද මම තාපසිද්ද. ඇවිදින තාපසිවරු නෑනේ. අපි දැකලා තියෙන ඔක්කොම වාඩි වෙලා ඉන්න තාපසිවරු මාස ගණන්. සමහර තාපසයන්ගේ වටේ වේයෝ බැඳලා, උඹස් බැඳලා. ඇහැරිලා බලනකොට තාපසයා කල්පනා කරන වේයෝ ප්‍රමාණි බලනකොට මේක මාසයක් විතර පරණ නෙමෙයි උඹස. එන මාසයක් වාඩි වෙලාද? ගෝලයා ගන්න මේ කොයි මාසෙද? සැප්තැම්බර් මාසේ. ආ මැයිවලනේ වාඩි උනේ. එතකොට තමයි අර දින මාස ගණනක් එකතැන ඉඳලා තාපසයා කියන්නේ එකතන ඉන්න කෙනා, ඇවිදින කෙනා නෙමෙයි. පේදුරු තුඩු ඉඳලා දෙවුන්දර තුඩු වෙනකන් ඇවිදිනවා. එයා තාපසයෙක් කෙනෙක්. කොහොමද? එයා සංචාරකෙන්. එයා සංචාරකෙන්. එයා තාපසයෙක් නෙමෙයි. අද ඉන්නේ වැඩිපුරම තපස්වරු නෙමෙයි සංචාරකයෝ. මාස 9ක් ඇවිදිනවා. අර මාස තුනත් එකතන ඉන්න දවස් 6ක් ඉන්න පුළුවන් නේ. ඒකෙත් ඇවිදිනවා. හැමදාම ඇවිදිනවා. ආයෙ ඇවිල්ලා යනවා. ආයෙ ඇවිල්ලා දවස් දෙකක් ඉඳලා ආයෙ ඇවිදිනවා. මොකද මේ මානකම? පැවැත්ම නවත්තන්න නම් මානුනේ එක තැන ඉන්න එක ඉස්සලා පුරුදු කරන්න එපා. එක තැන ඉන්න. එක තැනවත් ඉන්න බැරි නම් ඒතර පැවැත්මක් නවත්තන්නේ කොහොමද? පැවැත්මක් එක තැන ඉන්න එකක් නෙමෙයිනේ. නැවත්ම කියලා කියන්නේ එක තැන නවතින්න ඕනේ. එක තැන හිඳලේ තමන්ගේ කෙලෙස් අඩුපාඩු දුර්වලකම් නිරෝධ කරන්න ඕනේ. මේ සංසාරේ කොච්චර ඇවිදිලාද කොච්චර විනෝද ගමන් ගිල්ලද්ද මොනතරම් සංචාරය කරලද්ද දැන්වත් මේ බුද්ධ ශාසනයවත් පැවිදිකම ලබාගෙන එකතැන ඉඳලා මේ නැවත්මට වැඩ කරන්න එපා. ඒකට එකතැන නවතින්න ඉස්සලා පුරුදු වෙන්න එපාය. සිත කියයි දැන් ටිකක් ආවල් තැනට ඇවිදින්න, දැන් ටිකක් අරයට ඇවිදින්න ගම්පැත්තේ විසිට එකක් කරන එහෙම සිත කියයි. සිත එහෙම තමයි. ඒ තම්පත එහෙම තමයි තියෙන්නේ. අපි දැනගන්න එපා. ඒකට විරුද්ධව කටයුතු කරන්න. පැවැත්ම නැවැත්මට නොපැවැත්මට යන්න අපි දක්ෂ වෙන්න එපායි. සිතට විරුද්ධ නැහැ. මම ඇවිදින්නේ නැහැ. ගම ගමේ තමයි දැන් අවුරුදු 40ක ඉඳලා ආවේ. ආයි මොන ගමක්ද? එහෙම සිතට තරවටු කරන්න එපාය. සිත නිවැරදි තැනට මඟ පෙන්වන්න එපාය. දරුවේ දැලිපියක් ගන්නකොට අපි බලන් ඉන්නවද? වේවලෙන් ගාලා ආයි ගන්න නැහැ කියලා තරවටු සිතට තරවටු කරන්න එපාය. ඒ කුළුමියාර කරන ආයි නාස්ලනෝ දාලා ගැට ගන්න එපාය. ගය අල්ලලා බඳින්න එපාය සිතට. මොකවත් දක්ෂ නැහනේ. සිත කියන හිට උදේ යනකොට ආවල් තැනට අදින්න කියලා මේ උදේ පාන්දර පාට ගිහිල්ලා. සතියකට ඇවිල්ලා ගුරුවරයන් සමාගන සාමිනේ මට ටිකක් එක තැන ඉඳලා ටික විඩාවක් නෑ ඉඳ ඇවිදලා ආවා. මාර වැඩේ. දැන් ඇවිදේකෙපගේ විඩාවට දායි මේ ආවේ. එක තැන ඉන්න. ඒතර එක තැන ඉන්නකොට විඩාවක් එනවා ඇවිදිනවා. ඇවිදිනකොට විඩාවක් එනවා එක තැන. මේක මාර වැඩක් නෑ. අර තොරන් වලට ලයිට් දැම්මා වාගේනේ. මේක ආර්ය චරිතයක් වෙන්නේ කොහමද? මේක නිවන් ක්‍රමයක් නෑ ලෝකේ. තාපසයා කියන්නේ නිරෝධ වෙනකන් එකතන ඉන්න කෙනෙක්. එයා සියලු බාහිර වැඩ නවත්තන කෙනෙක්. කෙලෙස් වලට හැත් වෙන කෙනෙක්, දුරස් වෙන කෙනෙක්. සර්පයා දැක්කම ඈත් වෙන්නේ ඒ වගේ කෙලෙස් වලින් ඈත් වෙනවා. ඒවා හිතන්න, මෙනෙහි කරන්න, ඒවා ශ්‍රවණය කරන්න, ඒවා සාකච්ඡා කරන්න, සාකච්ඡා කරන තැන ඉන්න. තාපසයා කියන්නේ ඒ වගේ කෙනෙක්. මොනාරි පැවත්ම කතා කරනවා මාර වැඩි අපේ දුව බැන්දනේ අම්මෝ මෙතන ඉඳලා බෑ මිනිස්සුරෙ ලිස්සලා. ඇයි ඒව අහන්නේවත් නැහැ. ඒව අහන්නේවත් නැහැ. ගිය කාලේ මට ගෙයක් තිබුණා මේ හරි ලස්සන අඳුර. දැන් මේ මගේ භාර්යාවති දරුවොත් එක්ක උතනින් එහා යනවා. ඇයි? ඒක ඇහෙන්නවත් ඉන්න. පැවත්ම කෙලස් කෙලස් සවන් දෙන්නේ නැහැ. කෙලෙස් සාකච්ඡා කරන්නේ සාකච්ඡා කරන තැනක ඉන්නේ නැහැ. ඒ ආලකින් ළඟින් යන්නේ එයා තාපසයා. ඇත්තද? ඉතින් කොහොමද යන කාමර කීයද දන්නා. ඒ හොඳ ටයිල් කරලා ලස්සන. එයා තාපසයෙක් නෙමෙයි එයාත් ගීයෙක්. ගීයොත් එක්ක ගීයෝ එකතු වෙලා ගී සාකච්ඡාවක්. තපස්වර නිතරම සාකච්ඡා කරන්නේ ලෝකෝත්තර දේවල්. ස්වාමිනී දැන් අපිට මේ නාම රූපේ දකින්නකොට මේ ගා දකින්නකොට මේක ඖෂධ ගුණය පේනවානේ ස්වාමිනී. ඖෂධ ගුණේ පේන්නේ ඔබ වහන්සේ වෙදකම් කරන්න මානසිකත්වයෙන් ඉන්න නිසා. ලෙඩ හැදෙන්නේ අකුසලයට, සනීප වෙන්නේ කුසලයට. එඳ බේත් ඕනේ ඒක වැඩුවා ඒක වඩන්න. ගුරු ගුරුවරු සාකච්ඡා කරන්නේ ඒවා. ආර්යවරු සාකච්ඡා කරන්නේ තපස්වරු සාකච්ඡා කරන්නේ ඒවා. කෙලෙස් ඇති වෙන්නේ කොහොමද? ඒවට නිරෝධ කරන්නේ කොහොමද? ඒකට අත්දැකීම් තියෙනවද? ඔබ වහන්සේට ඒ වගේ කෙලෙස් තිබිලා ඔබ වහන්සේ කොහොමද නිරෝධ කළේ? ස්වාමීන් වහන්සේ ක්‍රමයේ කියලා දෙන්නේ, පුහුණුව අපට පොඩ්ඩක් කියලා දෙන්න. ඒවයි සාකච්ඡා කරන්නේ. ගී කාලේ ගෑනුන්ගේ කතා, දරුවන්ගේ කතා, කිරි දීපු කතා, ගවයන්ගේ කතා, කිරි දෝපු කතා, ගෙවල් අදපු කතා, තරප්පු අදපු කතා, වැව් අදපු කතා, ඒවා කතා කරන්නේ ඒවා කතා කරන්නේ ගීයෝ. ගී කතා, තානං කතා, පැවැත්මේ කතා, තානං කතා, කෙලස් කතා, තානං කතා, තපස් කතා, නිවෙන කතා. තපස් කතා විදර්ශනා කතා තපස් කතා ප්‍රඥා කතා තපස් කතා ආර්ය අෂ්ටාංගික කතා අද අපි වැඩිපුර කතා කරන්නේ මොකද්ද? පැවැත්මේ කතා. නොපැවැත්මේ කතා කතා කරන්න ඕනේ. ඒක තමයි තපස් කතා. ලොකුම දුර්වලකම අඩුපාඩු අපේ. අපි නිරෝධුන් නැත්තේ ඇයි? තාම රාත්තුන් නැත්තේ ඇයි? වස් කාලෙට තව මාසෙයි. ඇයි රාත්තුන් නැත්තේ? ඕන් අඩුව. පැවැත්මේ කතා, පැවැත්මේ මානසිකත්වය, පැවැත්මේ සිතිවිලි. පැවැත්මේ සිතිවිලි. එක තාපසේ කාවා නවදිල්ලියට එයාට ඕනේ චෙන්නයි වලට එන්න. ඩොමස්ටික් ෆ්ලයිට් එකකට කියන්න අභ්‍යන්තර යන ඒවා. ඒවට මේ પાස්පෝර්ට් ඕනේ නැහැ. ඩෙන්ටිටි තිබුණාම ඇති ටිකට් එක දෙනවා. ඩෙන්ටිටි නැහැ තාපසයාට. තාපසයා කිව්වලු මට චෙන්නයි වලට යන්න ඕනේ. ඩෙන්ටිටි නැහැ. රේෂන් කාඩ් නැහැ. ඡන්දේ ඩෙන්ටිටි නැහැ. කොයි රටේද ඉපදෙන්නේ? මේ රටේ තමයි. කවුද ඔබ වහන්සේ? ඒක හොයන්න තමයි දැන් අවුරුදු 40 30 මාන්සියනේ හොයාගන්න බැරි වුණා. හොයාගත්තොත් මම කියන්න. එයාට ටිකට් එක දීලා නැහැ. එයාට එක ප්‍රශ්නයකුත් නෙමෙයි. තාපසයා ඒ වගේ කෙනෙක්. එයාගේ අනන්‍යතාවය ඔප්පු කරන්න වෙසෙන්නේ ඇයි? මම මේ ආවලා මම මහාචාර්ය. මම ආවල් විශ්වවිද්‍යාලයේ පළවෙනි උපාධිය අරන් තින්නේ මම. විද්‍යාවේදී මම කලාවේදී මම දර්ශන සූරි ඇයි එහෙම කියන්නේ? එයා පුද්ගලයා නඩත්තු කරනවා. එයා තාපසයෙක් නෙමෙයි. සැබෑ තාපසයාට අනන්‍යතාවයක් නැහැ. ස්වාමීන් වහන්සේ කවුද? ඒක හොයන්න තමයි මේ වෙසෙන්නේ. ඕන් එයාගේ අනන්‍යතාවය. ස්වාමීන් වහන්සේගේ නම ගස් ගල් වලට සතරමා භූතයාට කොයිද නංගම් කැමැති නමකින් කතා කරන්න. ඔබ වහන්සේට මෝඩයා කියලා කතා කරන්නද? ඔව් බොහොම ශ්‍රේෂ්ඨයි. බොහොම ශ්‍රේෂ්ඨයි. මෝඩයා කියලා මට කතා කරන්න. ඇයි? මෝඩයා මේ ලෝකේ මෝඩකම් කරන්නේ ඇයි කියලා කිව්වොත් එයාට නොතේරෙන නිසා. කවදාරි තේරුම් ගත්තාම එයාගේ මෝඩකම නැති වෙනවා. ඒක කියනකොට මට ඒක තේරෙනවා. විදර්ශනා වෙනවා මේ වචනේ තුල. ඒ නම ගැලපෙනවා. ඒකයි යාගේ අනන්‍යතාවය. ඇයි අපි අනන්‍යතාවයකට මාන්සි වෙන්නේ, වෙසෙන්නේ? අපි තාම පුද්ගලයෙක් නඩත්තු කරන නිසා. අපේ වටිනාකම අපි තාම අල්ලාගෙන ඉන්න නිසා අපි ලෝකෙට අපි ගැන වටිනාකමක් දෙන නිසා අනිත් අය ඉදිරියේ අපේ වටිනාකම අපට ස්ථිර වශයෙන් ඔප්පු කරන්න ඕන නිසා අනන්‍යතාවය අවශ්‍ය වෙලා තිනා. තාපසයකට පිරිනිවන් පාන කෙනෙකුට අනන්‍යතාවයක් අවශ්‍ය නැහැ. නාම රූප වලට වටිනාකමක් දෙන්නේ නැහැ. කෙන් තැනකට ගියාම ස්වාමීන් වහන්සේ කොහෙන්ද වඩින්නේ? ආපු තැන දන්නෙත් නැහැ ස්වාමිනී යන තැන දන්නෙත් නැහැ ඉන්නේ මෙතන ස්වාමිනී අවසරයි. එයා ඉතින් පස්සේ ප්‍රශ්න අහන එයා දන්නවා මම මාර්ගේ වඩන කෙනෙක්. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද? මේ ලෝකයේ තුන් ලෝකෙටම ගුරුවරයා තථාගතයන් වහන්සේ. මගේ ගුරුවරයා උන්වහන්සේ තමයි. උත්තරේ ඉවරයි. ඔබ වහන්සේ කොයි නිකායේද පැවිදිනේ? ගෞතම බුදුහාමුදුරන්ගේ නිකායේ පැවිදි වුණේ. ප්‍රශ්නේ ඉවරයි. ආ ඊළඟ ප්‍රශ්න ආන්නේ. ඔබ වහන්සේ දැන් කොයිද මේ දවස්වල කොයිද වැඩහින්නේ? පෘථුවියේ තමයි වැඩහින්නේ මේ දවස්වල. ඉරිදි නැන්නේ. ඒ නිසා තුසිතට යාමට තාවතින්සට වඩින්නේ නැහැ මම. පෘථුවියේ වැඩහින්නේ මේ දවස්වල. උත්තරේ ඉවරයි සරලයි. මොකටද අපි ගම් ගැන කතා, රටවල් ගැන කතා, සමාජ ගැන කතා, ප්‍රදේශ ගැන කතා, ඒවා ඔක්කොම තානම් කතා, ඒවා දෙතිස් කතා. මොකවත් කතා. ඒ ඒවට දෙන උත්තරවල ඒ දෙතිස් කතා නෑ. ඊළඟ ප්‍රශ්නේ ආන්නේ. ඔබ වහන්සේ මේ කොයි පළාතෙන්ද දන්නේ? පළාතක් නැති වුණා, ඒ ගියා මැරුණා. පැවිද්දට පළාතක් නෑ. පැවිද්දට පළාතක් නෑ. බුද්ධ ශාසනේ පැවිද්දට කොහෙද පළාතක් තියෙන්නේ? පළාතක් නෑ. එයාට තියෙන එකම පළාත තමයි පිරිණිවන් පාන පළාත. සූසාන භූමිය තමයි එයාගේ පළාත. එයාට පළාතක් නැහැ. නම මොනවද? සූසාන භූමියේ රතන ජෝති. සූසාන භූමියේ පුණ්‍යසාර නම. ලස්සනයි නම. මොකටද ගම්වල නන් දාන්නේ? ආවල් ගමේලු යාම්ද්‍රෝ. ඒ නිසා යාම්ද්‍රන්ට ගරු කරනකොට ගමටත් ගරු කරන්න ඕනෙලු. කොහොමද ඒ මාන්නේ? ඒ ආගේ සේරම සාසනික කටයුතු වල ගෞරවය ගමට දෙන්න ඕනේ. ඒ ගමේ වටිනාකම වැඩි කරන්න තමයි ගම අමුණලා තින්නේ. ගෞතම බුදුහාඳුරෝ කවදාරි කියලා තිනා මම කිඹුල්වත් නුවර ගෞතම එහෙම කියලා තිනවද? මම ජේතවනාරාමේ ගෞතම එහෙම කියලා තින නෑ. බුදුහාඳුරෝවත් එහෙම නම් දැම්මේ නෑ. සාරිපුත්ත හාඳුරෝ කියනවද? මම සවත් නුවර සාරිපුත්ත මිනිස්සු ගල්ගායි. එහෙම කියන්නේ. එහෙම නන්නේ. මම කුවේට් නගරේ පුන්නමන්තාන චිත්තපුත්ත. ආ කුවේට් නගරේ. එහෙම නන්නේ. එහෙම නන්නේ. අපි ඇයි නම දාන්නේ? මාන්නේ. මම ආවල් රටේ, මම ආවල් ගම්මානේ, ආවල් ප්‍රාන්තේ. ඒ ප්‍රාන්තයේ ගම්මානෙන් අවිල්ලා මේ දේශනා කරන්නේ. එතකොට ඒ ගමට ගෞරවය දෙන්න ඕනේ. ඒ තමකම රකින්නේ මාන්නේ. මාන්නේ හැම දෙය තුළින් මේ මාන්නයක් නඩත්තු කරන්නේ. නිරෝධ සමාපත්තියට යන කෙනාට එහෙම එකක් නැහැ. අනන්‍යතාවයක් නැහැ. එයාට පක්ෂයක් නැහැ. එයාට ආගමක් නැහැ, ජාතියක් නැහැ, ભેදයක් නැහැ, භාෂාවක් නැහැ. ගමක් නැහැ, නගරයක් නැහැ, වීදියක් නැහැ. එයාට රටක් නැහැ. එයාට මොකවත් නැහැ. එයා මොනවද හැමදේම නිදාස් වෙලා බුදුහාමුදුරුවෝ විතරමයි යාගේ පීඨ සරණ. එයා පිරිණිවන් පාන්නේ කොයි මොහොතද කියලා නිතරම සීයෙන් ඉන්න කෙනා. නිතරම සසරෙන් නිදහස් වෙන්න බලාගෙන ඉන්න කෙනා, කොයි මොහොතේ හරි නිදහස් වෙන්න බලාගෙන ඉන්න කෙනා. එයා නිරෝධයට වැඩ කරන කෙනා. එයාට අනන්‍යතාවයක් නැහැ. එයා මේ ලෝකේ අනන්‍යතාවයක් නිර්මාණය කරන්නෙත් නැහැ. එයාව දැක්කමලු බුදුහාමුදුර සාදු කියන්නේ ආනන්ද අපේ ශ්‍රාවකයෙක් කෙනා. අපේ. ඇයි ඒ මාර්ගය යන කෙනා. ඔබ වහන්සේගේ නම මම ආවල් ගමේ ආවල් තනතුර ආවල් නිලයේ දරන ආවල් සමිතියේ නායක පදවිය දරන ආවල් දිස්ත්‍රික්කයේ සංඝනායක ධුරය කියලා නම පැය දෙකක් විතර කියලා තමයි නම කියන්නේ. හැතැම්මක් විතර දිගයි. ඒ හැම වගන්තියක් තුළින්ම මාන්නයක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ. උඩඟුකමක් නෙමෙයිද නඩත්තු කරන්නේ. පුද්ගල වටිනාකමක් නෙමෙයිද මේ නිර්මාණය කරලා තියෙන්නේ. හැම වචනයක් වචනයක් ගානේ මාන්නය. යාචකයෙකුට පිණ්ඩපාත ඉල්ලාගෙන ජීවත් වෙනකොට මෙච්චර ලොකු මාන්නයක් ඒක ටිකක් අර ඉදිමුම මේ ඇඟිල්ලේ ප්‍රමාණයට වඩා වැඩි. ඇඟිල්ලේ තරමට තිබුණොත් තමයිලු ඇඟිල්ලට ඌලන්න පුළුවන්. කකුලක් වාගේ ඇඟිල්ලක් ඉදිමුණොත් ඒක දරා ගන්න බෑ. ඒකට වෙනම පඩියට දාන්න ඕන මනසෙක් අත උස්සන්නයි. ඒක සීමාවට වැඩි. තාපසයාගේ තරමට තියෙන්න ඕනේ ඒ ඒක. ඒ තරමට වඩා වැඩි. යාචකෙක් ඉල්ලාගෙන කන්නේ එයාට තියෙන පට්ටම් 25. යාචකවරුන්ට එහෙම ගෞරවයක් තියෙන්න පුළුවන්ද? ශ්‍රමණියෙකුට එහෙම ගෞරවයක් ගැලපෙනවද? මාන්නයට අදලා තියෙන්නේ. <coughs> ඒ උඩඟුකම, ඒ දුර්වලකම්, ඒ අඩුපාඩු නිවැරදි වෙන්නේ නැතුව මේ ගමන යන්න බෑ. ගෞතම බුදුහාඳුරෝ කවදාකවත් 84 දාම කියවලා බලන්න මම සුද්ධෝතන රජුරුවන්ගේ පුතා ඊළඟට ඔටුන්න ඉමි කුමාරයා මම මම ආවල් රටේ රජුරුව වෙන්න හිටියේ රම්‍ය සුරම්‍ය සුබ තිබුණා කියලා කවදර කියලා තියනවාද? හැබැයි අපේ ශ්‍රමණයෝ කියනවානේ මම ආවල් මේ ආවල් ආයතනයේ මම ආවල් තනතුරේ හිටියනේ. එතකොට පස්සේ පැවිදි වුණේ. මම ඉස්කෝලවල් හතක මම ගුරුවරයා. මම මේ මේම ආවල් ඉස්කෝලේ ගුරුවරයානේ මම. එහෙමද? දැන් දමාන වෙලා ඉන්නේ. මම ආවල් ප්‍රදේශයේ භාරවිටපු දිසාපති. මම දොස්තර. මම ඉංජිනේරු. මාන උනාට કોઈ දොස්තරකමක් එන්න සිවුර ගලවලා ආය යන්න එපා වැඩට. මහානෙක් දොස්තර නෙමෙයි, දොස්තරෙක් මහාන නෙමෙයි. ඉංජිනේරුවෙක් මහානෙක් නෙමෙයි, මහානෙක් ඉංජිනේරුවෙක් නෙමෙයි. ගුරුවරයෙක් මහානෙක් නෙමෙයි, මහානෙක් ගුරුවරයෙක් නෙමෙයි. මේ සරල දේ තේරිලා නැහැ ඒ ගුරුකම එපා, දොස්තරකම එපා, ඉංජිනේරුකම එපා කියලා නේද මානකමට ආවේ. තාම ඒක කියනවනම් එයා වැඩිපුර වටිනාකම දෙන්නේ මහානකමටද තමන්ගේ රස්සාවට ගී ගෙදරටද ගී ගෙදරට ගී ගෙදරට එයා තාම ගී ගෙදර ඉන්නේ ඔබ වහන්සේ මම මහණෙක් කොයි ශාසනයද ගෞතම බුද්ධ ශාසනයේ මහණෙක් ඔබ වහන්සේ ගී කාලේ ඒක ඒක ගැන කතා කරන්න එපා ඒක ඉවරයි ඒක කතා කරන්න අපිට අවසර නැහැ ඒක ඉවරයි ඒක එපා කියලානේ ආවේ ඒක ඉවරයි ඔබ වහන්සේ කවුද මම මහණෙක් කොච්චර ශ්‍රේෂ්ඨ ඒක ඇහෙනකොට කොච්චර සතුටද වඳින්න දෙතනවා මම මහණෙක් මම ඉංජිනේරුවෙක් එතකොට දැන් මාන වෙලා ඉන්නේ අරක කියන ඉස්සෙල්ලා ඉතිපස්සේ තමයි මේක තියෙන්නේ. ඉංජිනේරුවෝ අත් දෙනෙක් මාන වුණා. දොස්තරලා පස් දෙනෙක් මාන වුණා. ගස් බඳලා ගහන්න ඕනේ ඒක කියන කෙනාට. ඇයි? දොස්තර කෙනෙක් මාන වෙන්නේ නැහැ. ඉංජිනේරුවෙක් මාන වෙන්නේ නැහැ. ගුරුවරයෙක් මාන වෙන්නේ නැහැ. මාන වෙන්නේ මහණෙක්. මහාන්නු හතක් අද මහාන වෙලා හරියටම හරි මහානෙක් තමයි මහාන වෙන්නේ. ඇයි කරපටිය බඳිනකම් මහානෙක් නැමෙයි. එයා ගීයේ බැන්දම මහානෙක්. බැන්දට පස්සේ අරකම නැහැ, ගීකම නැහැ. එතකොට මහානෙක් තමයි මහාන වෙලා ඉන්නේ. ඉංජිනේරුවෙක් නෙමෙයි. කරපටිය බඳිනකම් එයා මහානෙක් නෙමෙයිනේ. මහානෙක් වෙන්නේ කොහොමද? එයා උපාසක කෙනෙක්. එයා ඉංජිනේරුවෙක්. කරපටිය බැන්දාම ඉංජිනේරුකම ගියා මානකම ආව. එහෙනම් මාන වෙලා තියෙන්නේත් මානෙක් තමයි. ඉංජිනේරුවෙක් මාන කරන්න බෑ. මානෙක්මයි මාන කරන්නේ. මේ සරල සමීකරණේ තේරෙන්නේ ඉංජිනේරුවෙක් මාන කරන්න නම් ඉංජිනේරු කමත් එක්කනේ මානකම දෙන්න ඕනේ. අර කයින් කරන්න නැතුව මේක දෙන්න බෑ. අර කයින් කරලා දෙනකොට අරක හිටින්නේ නැහැ. මේක විතරයි හිටින්නේ. එහෙනම් මහණෙක්මයි මාන වෙන්නේ. ඉංජිනේරුවෙක් නෙමෙයි. මාන උනාට පස්සේ ඉංජිනේරුවෙක් ඉන්න බෑ. ඉන්නවා නම් එයා තාම මාන වෙලා නැහැ. නැවත දසසිල් දෙන්න ඕනේ. එයා ඒ සාමනීරකම ප්‍රතික්ෂේප කරලා. ඇයි? මම ඉංජිනේරුවෙක් නේ ඒ කාලේ. නැවත දසසිල් දෙරයි. එයා ඒක පරාජිකයි ප්‍රතික්ෂේප කළා අමානකම. ඔබ වහන්සේ කවුද කියලා මම කියන්නේ මම මහණෙක්. එතකොට එයාගේ දසසිල් හරියට පරිස්සම් නැත්නම් ඒක ප්‍රතික්ෂේප කළා. එයාගේ මානකම ප්‍රතික්ෂේප කළා. මම වෛද්‍යවරයෙක් ප්‍රතික්ෂේප කළා මානකම. ඉස්සෙල්ලා කියන්නේ මානකම. ඒක එපා කියලා අව탁සේරු කරලානේ මෙතනට ආවේ. එතකොට එක මේක එයා මේකට වඩා අරක කියනවා නම් මානකම ප්‍රතික්ෂේප කළා මානකම අරකට රස්සාවට වඩා පල්ලයට දැම්මා අව탁සේර කරන නැවත දසසිල් දෙන්න ඕනේ යාට එයාගේ මානකම නැවත පීටවන්න ඕනේ මම ඉස්කෝලේ ගුරුවරයෙක් මානකම ගියා මානකම ප්‍රතික්ෂේප කළා ඔබ වහන්සේ මම සාමාන්‍ය ආයස්මතුන් කෙනෙක් සාදු කියන්න ඕනේ එයා ශ්‍රේෂ්ඨයි එයා මානකම ප්‍රතික්ෂේප කළා නම් ගෞරවයෙන් ඒක ආරක්ෂා කරනවා අපෙන් ප්‍රශ්නයක් ආන්නෑ මිනිස්සු දැක්කාම මාන්නෙක් කියලා පේනවා. එයා ආන්නේ ඔබ වහන්සේ කවුද ගී කාලේ මොනවද කළේ? එතකොට එයා පරණේ කාණේ ඒක අපිට කියන්න අවශ්‍ය. එයාට කියන්නේ ඇයි? ගෞතම බුදුහාමුදුරන්ට කියන්න ඕන උන්වහන්සේ ආන්නේ ගී කාලේ මොනවද කළේ කියලා. කිසිම කෙනෙක් ඒවා කුණු ගොඩවල් ගී කතා. බුදුහාමුදුර ආන්නේ බුදුහාමුදුරන්ට තුමනා නැති එකයි මිනිසුන්ට කියන්නේ. මහාන්‍ය තමකම රකින්න උඩඟුකමට කියන්නේ. ඒ කාලේ කෙරුම් ටික ආවල් දිස්ත්‍රික්කේ ඉඩම් තිබුණා, ආවල් දිස්ත්‍රික්කේ ගෙවල් තිබුණා, මේ වගේ ගොඩනැගිලි තිබුණා, මෙච්චර වත්කම් තිබුණා. දැන් මේ ඔක්කොම කියන්නේ ගී කතා නෙමෙයිද? දෙතිස් කතා යාට හැවත්. එයා මානකම නෙමෙයි ප්‍රශංසා කරන්නේ ගීකම. එයා මිනිස් ඉදිරියේ ප්‍රසිද්ධ කරන්නේ එයාගේ මානකම නෙමෙයි. එයා ගත කරපු ගීකම. මානකම ගියා. එයා මේ අපාස කරන්නේ එයාගේ මානකමට. එයා ඒ වත්කම් ඔක්කොම කියලා ප්‍රසිද්ධ කරන්න ප්‍රශංසා කරන්න එයාගේ තියෙන ඒ කාලෙත් වෙච්ච කෙරුවාවල් රස්සාවල් වත්කම් ඒ කියන එකෙන් එයා නිඳා කරන්න එයාගේ මානකමට එයා අපහාස කරන්න එයාගේ මානකමට එයාගේ ඒ පබ්බජ්ජා සීලයට එයා මානක මේ අපහාස කරන්නේ එයා නැවත පැවිදි කරන්න ඕනේ එයාව නිකම් පැවිදි කරලා බෑ මැටි ගාලා නාවලා තම්බන්න ඕනේ මැටි වලින් දවස් දෙකක් විතර තම්බලා නාවලා ඕදලා ඇයි අර ගී ගඳ ගිල්ල නැහැ තාම ගී ගඳ ගිල්ලා නෑ යාගේ. ගී ගඳ තමයි මේ එන්නේ එළියට. පැවිද්දෙක් පැවිදුණාට පස්සේ එයා කතා කරන්න බුදුහාඳුරෝ ගැන. පැවිදි ගැන. එයා කතා කරන්න ඕනේ නිවන ගැන. කෙලෙස් නිරෝධ කරන කමඨාන් ගැන. ඕම් පැවිද්දා. එයාට දින 14 14 සිල් දුන්නාම ඇති. ඇයි එයා එයා මානකම ඉන්නවා. එයා මාන වෙලා ජී කතා කියනවා නම් අම්මා තාත්තගේ වත්කම් කියනවා නම් තාත්තා ගාමසේවක කියලා ආඩම්බර වෙනවා නම් අපි ඒ ඒ පලාතෙන් උඳ ලොකුම පෝසත් පවුලනේ අපිට වලව්වක් තිබුණා. පැයෙන් පැයට මාන කරන්න ඕනේ. එයාගේ පැයෙන් පැයට එයා මානකම අත්හරිනවා එයා. එයා ප්‍රතික්ෂේප කරනවා. එයාගේ පැවිදිකම අව탁සේරු කරලා ගීකමට වටිනාකම දෙනවා. එයාගේ පැවිද්ද දෙකට ගියා. එකට ගන්න නම් නැවත මාන කරන්න ඕනේ. මේවා අපේ දුර්වලකම්. මේවා අඩුපාඩු මාන ජීවිතවල අපේ තියෙන විශාල අඩුපාඩු මේක. මේ ලෝකයේ මානකම තරම් වටින්නේ නැහැ කිසිම රජකමද මානකමද වටින්නේ මානකම වටින්නේ. එන රජෙක් මාන වුණත් එයා රජකම ගැන කතා කරන්න එයා කතා කරන්නේ මානකම ගැන. තුන් ලෝකයේ වටිනාම වස්තුව මොකද්ද කියලා අහුවාම දෙවිවරු ඔක්කොම සාදු කියලා කියන ස්වාමිනී මහානකම තරම් මේ ලෝකේ මොකවත් වටින්නේ නැහැ. සක්‍රතනතර නෑ ස්වාමිනී. ගෞතම බුද්ධ ශාසනයේ සාමණේරකම ඊට වඩා වටිනවා. කොච්චර වටින එකක්ද අපිට ලැබිලා තිනේ. ඒ වටිනාකම ලැබිලත් මම දොස්තර කෙනෙක්, ඉංජිනේරුවෙක්, මම ඉස්කෝල මාත්‍යෙක් කියලා කියනවනේ. එතකොට මේ තියෙන තුට්ටු දෙකේ රස්සාව මානකමට වඩා මේ ඉහළට ගින් නේද? වටිනාකම ඉහළට ගින්. පැවිද්ද ගියා. සක්‍ර දේවේන්ද්‍ර තනතුරට වඩා සාමනීරකම වටිනවා නම් මේ රස්සාව කොහමද ඒකට වඩා ඉහළට ගියේ? එයා රස්සාව ඉහළට ගත්තා පැවිදිකම ප්‍රතික්ෂේප කළා. අව탁සේරු කළා. එයාව නැවත මාන කරන්න ඕනේ. එයා සාසනේ සුදුසු නෑ ඉන්න. අපිට ඒ තරම් දුර්වලකම් සිටිවිලි වල නැති වුණත් දැනුත් අපේ වත්කම් පිළිබඳ, ගෙවල් දොරවල් පිළිබඳ, ඥාති පිළිබඳ, අපේ ගම පිළිබඳ, ඒ අසුරු කරපු ඒ ජීවිතච්ච පරිසරය පිළිබඳ වටිනාකම් සිටිවිලි වලින්වත් තියෙනවා නම් 100 තියාගන්න අපි අපේ මානකම අව탁සේරු කරනවා. ඒ ජීවිතයට පරිසරයට අපි වටිනාකම් දෙනවා. තථාගතයන් වහන්සේටත් උන්වහන්සේගේ ශාසනයටත් උන්වහන්සේගේ ශාසනය අපට ලැබිච්ච මානකමටත් අපි අව탁සේරු කරනවා, අවනම්බුවක් කරනවා. වටිනාකම අව탁සේරු කරනවා. ඒ දුර්වලකමක එක අව탁 ඒ සිත කය වචනය කියන තුන්දරෙන්ම සිදු වෙනවා නම් වචන වලින් කියනවා නම් අපේ වත්කම් ගැන අපේ දක්ෂකම් ගැන අපේ කෙරුවාවල් ගැන ගම ගැන වචනෙන් උනා ඇසිරීම් වලින් ගුරුවරයා වාගේ වෛද්‍යවරයා මොකද ප්‍රශ්නේ? කො ඇස්සරින්ද දිව පොඩ්ඩක් එළියට දාන්න. අ පොඩ්ඩක් අයින්ද. මොකද්ද ඒ කියන්නේ? එයා ඇසිරීමෙන් කියන එයා වෛද්‍යවරයෙක්. එයා මානකම ප්‍රතික්ෂේප කරනවා. ස්වාමිනී අවසරයි. ඔබ අන්තිට මොනවද අපහසුතාවය? ටිකක් අහින්නකොට ටිකක් රිදෙනවා. ස්වාමිනී මට නිකන් හිතෙනවා. පපු එසෙම කියලා. ගුරුවරයාගෙන් අවසර අරගෙන බේත් ටිකක් ගත්තොත් හොඳයි. එයා කියන්නේ මම වෛද්‍යවරයෙක්. මේක පපුවේ සෙමමයි නෑ. මට හිතෙනවා. ඇයි? දැන් ඉන්න කෙනා උපාධි අරන් නැහැ. උපාධි ගත්ත කෙනා මැරුණා. පැවිදි වෙලා ඉන්න වෙන කෙනේ මහණෙක්. ඒ මහණා ඒව දන්නේ එයා කියනවා මට හිතෙනවා. මට දැනෙනවා මේම එකක් වෙන්න පුළුවන්. එයා එහෙම තමයි උත්තර දෙන්නේ. ඒ උත්තර දීම තුලින් කවදාවත් අර වෘත්තියට එක දෙන්නේ නැහැ. එයා එක දෙන්නේ තපස් ගුණවලට. ඔක්කොම තියෙන සාංගික වචන. ඒ ඒ සීයේ අතුල තියෙන්න ඕනේ. සිතුවිල්ලකින්වත් එයාගේ මානකමට එයා ලැජ්ජාවක් ඇති කරන්න අව탁සිරුවක් ඇති කරන්නේ අවතක්සේරුවක් නිර්මාණය කරන්නේ නැහැ යාගේ චරිතය තුලින්. එහෙම කරනවා නම් අරක ගියා. සක්විති රජකමට වඩා උතුම් මේ බුද්ධ චීවරය. මේක ඇඟට දැම්මට පස්සේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම තැන යට හම්බෙලා තියෙන්නේ තථාගත ගෞතම තුන් ලෝකාග්‍ර වූ බුදුන්ගේ ශ්‍රාවකත්වය. මේ ලෝකේ සක්විති රජකමට වඩා ඉහළයි. එහෙනම් එයා කියන්න ඕනේ උදේ ඉඳලා රාව වෙනකම් මානකම ගැන. ස්වාමීනි මම මහණෙනි එහෙමද? කොයි කොයි සාසනද? ගෞතම බුදුහාමරගේ මාණික් ස්වාමීනි පෙර පින්නට මට මේ කම්බ වුණේ. එහෙමද? ආ සන්තෝෂයි. කොච්චර කාලෙන් අවුරුදු 3ක් මානකම ඉන්නවා ස්වාමීන් වහන්සේ. මේ පිරිණිවන් පානකම් මට ඉන්න ඕනේ ඔබ ආශිර්වාද කරන්න. ගුරුවරයාට එහෙමයි කියන්නේ. ආශිර්වාද කරනවා පිරිණිවන් පානකම් මේ මානකම ඉන්න කුසල් ලැබේවා. මායාගේ කිසිම මේකෙන් බන්ධනයකින් මේ මානකම අයිමි නොවේවා. මේ මානකම ඔබ වහන්සේගේ ජීවිතේම කොටසක් වෙලා පවතිවා කියලා ආශිර්වාද කරනවා. කොච්චර ශ්‍රේෂ්ඨද? එයා මුළු ලෝකේ ජීවිතේට වඩා වටිනාකමින් දකින්නේ මේ මානකම. එයා ඒක ගැන සතුටු වෙනවා. ඒක නිතරම කියනවා. මේ බුද්ධ ශාසනේ මානකම ලැබුණා ස්වාමීන් වහන්සේ සන්තෝෂයට. එහෙම කියන්නේ නැහනේ. ආවල්තන විහාරාධිපති, ආවල් දිස්ත්‍රික්කේ සංඝාධිපති අපේ හඳනේ ඒකට වටිනාකම දෙනවා මේ මානකමට වටිනාකම දෙන්නේ ඒකට තනතුර වටිනවා නිලයේ වටිනවා බලයේ වටිනවා මානකම වටින්නේ මානකම නැතු අර්ගයේ තියෙන වටිනාකම මොකද්ද එයා මානකම අව탁සේරු කරනවා, නින්දාවටපත් කරනවා. මුළු ලංකාවේම අධිපතියා වුණත් වැඩක් නැහැ. මානකම වටින් නැත්තම්. මේවා අපේ තින්න ඕන තපස් ගුණ. මේවා තපස් ගුණ. ආනකොට ටිකක් අමාරු ඇති සිතට. නමුත් ඇත්ත ඒක තමයි. ඒක තපස් ගුණ. තපස්වරු ඒ තපස්කමට විතරයි වටිනාකම දෙන්නේ. ඒක විතරයි මේ ලෝකේ වටින්නේ. මේවා ප්‍රතිපatti මේවා පිළිපදින්න. එදාට තමයි නැවත තථාගතයන් වහන්සේගේ ශ්‍රබා ශ්‍රාවකයෝ උජ්ජපටිපන්න හොඳ පෞරුෂයෙන් යුක්ත නියතමානී අවංක කෙලින් කතා කරන භික්ෂු පිරිසක් බිහි වෙන්නේ ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ එදාට මුළු ලෝකෙම කට්ටියට ඒගොල්ලෝ නිර්භීතව ඉඳලා දේශනා කරනවා එහෙම පිරිසක් සමාජයක් බිහි වෙන්න නම් මේ ප්‍රතිපත්ති තියෙන්න ඕනේ සල්ලි වලට වටිනාකම වැඩි මානකම උලඟට ගියා. කාන්තාවට වටිනාකම වැඩි මානකම උලඟට ගියා. තනතුරු නිලතල බලතල වලට වටිනාකම් වැඩි මානකම උලඟට ගියා. රස්සාවට වටිනාකම් වැඩි මානකම උලඟට ගියා. වීසාකට වටිනාකම වැඩි මානකම උලඟට ගියා. යානයක් වානයක් අතුරක් පූජා කළාම ඒකේ වටිනාකම වැඩි මානකම උලඟට ගියා. එයා පවතින්නෙත් නෑ, සාසනය පවතින්නෙත් නෑ. බුදුහාඳුරෝ අසරණ වෙනවා. ඇයි ඒ පණිවිඩය ගෙනියන්න ශ්‍රාවකයෝ නෑ. සිවුරු දාගත්ත කට්ටියක් ඉන්නේ ඒ කට්ටියට ඒක කරන්න බෑ. ශාසනය දුබලයි. ශාසනය අංග විකලයි. ශාසනය ගොඩාක් අසරණ වෙලා ශාසනය අසරණයි. ඇයි? ඒක ගෙනියන්න පෞරුසත්වේ නෑ කාටවත්. මේ පෞරුසත්වයෙන් අර ಗುಣවලට එන්න ඕනේ. කවුරු හරි කාන්තාව කළා ලස්සනට කතාන්නේ ස්වාමිනිය වහන්සේ ගෙදරට වඩින්න ඕනේ. වහන්සේට දාන ටිකක් දෙන්න ඕනේ. මෑණියනි, දන්නේ නැද්ද භික්ෂුවක් ගෙවල් වලට වඩින්නේ නැති බව? පිණ්ඩ පාත යනකොට මගින් පූජා කරන්න. ගෙවල් වලට එම වඩින්නේ නැහැ. පෞරුසත්වයේ ඕම් ශාසනයට ඒ ඒ ඒ ඍජුපටිපන්න භික්ෂුව හම්බ වුණා. ස්වාමිනේ ශාසනයේ කටයුතු වලට මේක තියාගන්න. මොකද්ද? මුදල්. මෑණියෝ දන්නේ නැද්ද? භික්ෂුව මුදල් පරිභෝජනය නොකරන බව. ශාසනයට මොනවාරි දෙයක් තියෙනවා නම් යහපත් දෙයක් නම් ඒක නිවීමට ගැලපෙනවා නම් ඇයි අපට කියන්නේ? හදලා තියලා යන්න. පරිභෝජනය කරයි. කුටි හදන්න. වඩින කෙනෙක් ඉඳී. අපෙන් අනුශාසනා ගන්න ඕනේ නැහැ. අපි ඉංජිනේරුවද? අපි ආවේ කුටි වලට උපදෙස් දෙන්න නෙමෙයි. අපි ආවේ ඒවට පිළිත් කියන්න නෙමෙයි, මුල්ගල් කියන්න නෙමෙයි. කැමැති තැනක අටවන්න මොන හරි එකක්. ඒ අටවන එකේ ඉන්න කැමැති කෙනෙක් ඉඳී. ඕන් උජුපටිපන්න භික්ෂුව, කෙලින් කතා කරන භික්ෂුව. එහෙම පිරිසක් බිහිවෙච්ච දවසක බුද්ධ ශාසනය නැවත වැජබෙනවා. ඒක ලෙලදෙනවා. දීප්තිමත් වෙනවා. බුදුහාමුදුර ජීවමානයි. 2600කට පස්සේ නැවත බුදුහාමුදුරන්ගේ ඒ ඒ දර්ශනයට පණ ඇවිල්ලා. ජීවමාන ජීවමාන ශාසනයක් ඒක. අද ජීවමාන භාවය ගොඩාක් අඩුයි. ජීවමාන භාවය ගොඩාක් නැති කරලා. ඔබ වහන්සේලා rahat වෙලා තමයි ජීවමාන භාවය නැති නැවත ඇති කරන්න ඕනේ. ඔබ වහන්සේගේ rahat භාවය ප්‍රඥාව, 이르දිය නැවත තථාගත ජීවමාන භාවය මේ ලෝකෙ ස්ථිර කරයි. ඒක නැවත ස්ථිර වෙනවා. එදාට ලෝකෙට ඒ පණිවිඩය ලැබෙනවා. ඒ උජුපටිපන්න ඒ නියතමානී අවංක කෙලින් කතා කරන ශාසනය විතරක් හිතන පැවිදිකමට විතරක් වටිනාකම දෙන භික්ෂුව වෙන කවුරුත් නෙමෙයි මේක ආගෙන ඉන්න මේ පිරිස තමයි. ඒගොල්ලෝ තමයි පිරිස. වෙන අලුතෙන් එන්නේ නැහැ ලෝකෙට. එන්න වෙලාවක් නැහැ. මේ වෙනකොටත් ඒවා සංවිධානය වෙලා ඉවරයි. රාත් වෙන්න සුදුසුකම් තියෙන සෝතාපන්න සතරදාගාමි අනාගාමි සුදුසුකම් තියෙන ඒ කැපකරු දායක මාතෘ වෙන උපාසක වෙන පෑදෙන අපෑදෙන ඔක්කොම ඒ ඔක්කොම තීරණය වෙලා ඉවරයි මේ වෙනකොට ඔක්කොම හරි අලුතෙන් ආයි පැල කරන්න වෙලාවක් නැහැ පැල වෙලා ඉවරයි වඩන්න ඕනේ හැම ප්‍රමාදයක්ම අත්දැකීමක් හැම අසාර්ථයක්ම අත්දැකීමයි අසාර්ථක වෙන කට්ටියට උපදෙස් දෙන්න අපි අසාර්ථක වෙන්න එපායි ප්‍රමාද වෙන කට්ටියට වැඩෙන්නේ නැති කට්ටියට ඒ දුර්වලකම් බලලා හරියට කමටාන දෙන්න. අපි ප්‍රමාද වෙන්න එපාය. අපට වැරදෙන්න එපාය. විඩාවටපත් වෙන ඒ අත්දැකීම්නේ අර කට්ටියට පාඩම්. මේ පාඩම් මේ ඉගෙන ගන්නේ. ප්‍රමාද වෙනවා නෙමෙයි අත්දැකීම් මේ ලබන්නේ. කමටාන වැරදෙනවා නෙමෙයි වැරදෙන කට්ටියට කියලා දෙන්න අවවාද දෙන්න ළඟ තියලා වාඩි කරලා ඒකට හොඳට උදව් කරලා වඩවන්න. අපි පුණුව ලබනවා. පුණු කඳවුරේ මේ ඉන්නේ. පුණුවක් අත්දැකීමක්. අපි මේ දැනුමක්. ඒ ලබන්නේ. ඒක ඒ මානසිකත්වයෙන් ඒක වඩන්න ඕනේ. වැරදෙන හැම මොහොතෙම උපදෙස් දෙන්නේ කමටාන් දෙන්නේ ඒ වැරදිලා වැරදිලා වැරදිලා දුනාම වැරදෙන හැමෝටම යගුරුවරයා. අමතක වෙලා අමතක වෙලා අමතක වෙලා සීය පිටවුවාම කැඩෙන සීය කට්ටියගේ ආචාර්යයා නියමයට කුයන එයා ලක්ෂ වාරයක් කැඩිලා තින එයාගේ සීය. එයා ඒ ලක්ෂ වාරම ගත් අත්දැකීම් වලින් මිනිස්සු උලේ තියලා සීය පිටවුණයි. එයා එච්චර සීය ගැන දන්නවා. වඩලා වඩලා වැඩෙන්නෙම නැහැ. වඩලා වඩලා බැරි ගෑයිලා අන්තිමට අරියනවා. වැඩෙන්නේ නැති හැමෝගෙම උපාධ්‍යායයා. නිකන් ලස්සනට විස්තර කරන ඒ වැඩෙන තැන්. ඇයි ඒ කැඩිච්ච තැන් ඔක්කොම අද්දකින් තියෙනවා. එහෙනම් අපට වැරදෙනවා නෙමෙයි. වැරදෙන කට්ටියට පීඩ වෙන්න විශ්වය අපිව හදනවා. වැඩෙන්නේ නැහැ නෙමෙයි. වැඩෙන්නේ නැති කට්ටියට වඩවන්න අපට පුණුව දෙනවා. මේක විදර්ශනා කරලා බැලුවේ නැහැ. ප්‍රමාද වෙනවා නෙමෙයි ප්‍රමාද වෙන කට්ටිට අප්‍රමාද වෙන්න උපදෙස් දෙන්න පීඨ වෙන්න අපිව ප්‍රමාද කරවලා දැනුවත් කරනවා ප්‍රමාද වෙන හේතු ටික අපට විශ්වයේ එලි කරනවා මෙන්න මේ මේ හේතු නිසා ප්‍රමාද වෙන්නේ ඇයි ප්‍රමාද වෙන කට්ටිය අප්‍රමාද කරවන්න ඒ අත්දැකීම විශ්වයේ දෙනවා ඇයි මේක විදර්ශනා කළේ නැත්තේ මේ නාම රූපවල තියෙන ධර්මතාවය මේ ලෝකේ සම්පූර්ණ කෙනෙකුට තේරුම් ගන්න බෑ එච්චර දේවල් තියෙන ඉගෙන ගන්න එච්චර දේවල් තියෙනවා අත්දකින්න. එච්චර දේවල් තියෙනවා පුහුණු කරන්න. භාග්‍යතුන් වහන්සේ ලෞතර තථාගත වෙලත් උන්වහන්සේ කියන ආනන්ද මැට්ටේරිය කොළතිකක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරනයි. ඇට්ටේරිය වනය බරපතලයි. කිසිම තථාගතයන් වහන්සේ නමක් එච්චර දේශනා කරන්න කරන්න බෑ. කොච්චර කාලයක් දේශනා කරන්න ආයස කොච්චර ලක්ෂ කීයක් ඉන්නද? කරන්න බෑ. ඒ නිසා නිතරම මට තේරෙන්නේ ඇටෙරිය කොලයක් වාගේ වනයක් තියෙනවා මට නොතේරෙන. පේන දේවල්, ඇයෙන දේවල්, දැනෙන දේවල්, අඟින දේවල්, සිතන දේවල් ඔක්කොම ਸਰව සම්පූර්ණයෙන් පෙනිලා ඇවිලා දැනිලා සිටිලාද නෑ. බොහොම ටිකයි මගේ ප්‍රඥාවට අනුව මේ ඇයෙන්නේ, පේන්නේ, දැනෙන්නේ, සිතෙන්නේ. නොපෙනෙන දේ, නොහැෙන දේ, නොතේරෙන දේ, අවබෝධ නොවෙන දේ. ඇටෙරියා වනේ වාගේ ඒක පිළිබඳ අපිට සිහිය තියෙන්න එපාය. හරියටම හරි දැන් මට හොඳට තේරෙන්නේ නෑ. පොඩ්ඩයි තේරෙන්නේ. ඒ නියතමානිකම, ඒ යටාත්පාත්කම, අවංකභාවය අපි තුල තියෙන්න එපායි. ඔක්කොම අපට තේරෙනවා. ඒතකොට බුදුහාමුදුරන්ට මොනවද තේරිලා තියෙන්නේ? ඒතකොට බුදුහාමුදුර මොකක්ද තේරිලා නැහැ. ඇයි? ඔක්කොම අපට තේරිලානේ. එතනම එයාගේ මාන්නය නිකම් එළි වෙනවා. මේ ලෝකේ කොච්චර ප්‍රඥාවන්ත වුණත් සරියුත්තාම්රෝ මෙතන ජීවමානව හිටියත් උන්වහන්සේ කියන තථාගතයන් වහන්සේට තේරෙන තරම් මට තේරෙන්නේ නැහැ. ඔච්චර ශ්‍රේෂ්ඨද? එහෙනම් අපට අබහැටියක්වත් තේරෙන්නේ එහෙනම් මේ ලෝකේ කිසිම ධර්මතාවයක් ਸਰව සම්පූර්ණව තේරෙන්නේ තේරෙන්නේ ටිකයි නොතේරෙන්නේ ප්‍රමාණය වැඩි. එහෙනම් නොතේරෙන ප්‍රමාණය වැඩි නිසා මේ තේරෙන්නේ මගේ ප්‍රඥාවට ගෝචර වෙන ටික. එහෙනම් ඒක නියතමානීව තේරුම් ගන්න ඕනේ. එතකොට යාගේ යථාර්ථවාදකම හැදෙනවා. අවංකකම හැදෙනවා. කීකරුකම හැදෙනවා. එයා කවදාවත් ඒකට ආඩම්බර වෙන්නේ ඒ තේරෙන ප්‍රමාණයට වටිනාකමක් දෙන්න. එයා දන්නවා නොතේරෙන ප්‍රමාණය වැඩි. මේක වටින්නේ නැහැ. එයා කවදාවත් ඒ ධර්මයට වටිනාකමක් දෙන්නේ ඒක අල්ලා ගන්න. ඒක තුලින් ධර්ම මාන්නයක් අදා ගන්න. ධර්ම මාන්නය දෙන්නේ ඇයි? එයාට ඔක්කොම තේරෙනවා කියලා හිතනවා. ඒ තේරෙන දෙයට එයා වටිනාකමක් දෙනවා ධර්ම මාන්නේ. ඊළඟ ඵලය හැදෙන්නේ ඵලයක් නැත්තම් ඵලයකටපත් වෙන්නෙත් නෑ. ධර්ම මාන්නේ. මේ දුර්වලකම් ලොකු ප්‍රමාණය නැති වුණත් සුළු සුළු ප්‍රමාණයෙන් තියෙනවා. ඒ අවබෝධවලේ දැනීම් වල ගුරුවරයාගෙන් ආගත්ත දේ ගුරුවරයා වැඩුවා. ගුරුවරයා ප්‍රත්‍යක්ෂ කළා. ගුරුවරයා යමක් දන්නවා. ඒකම මම ප්‍රත්‍යක්ෂ කළාද මම වැඩුවාද මම දන්නවද නෑ එහෙනම් මේ ආගත්ත දේත් මම වැඩුවා වාගේ හිතනවා නම් මොනතරම් මුලාවක්ද ඒ ඇයිච්ච දේ මගේ දෙයක් මම වඩපු දෙයක් වාගේ මම කියනවා තව කෙනෙකුට මොනතරම් මෝහයක්ද උඩඟු කමක්ද වැරදිලා ඒ ඔක්කොම නිවැරදි වෙන්න ඕනේ ඒ නිවැරදි වෙන්න තේ මාර්ගේ යන්න බෑ මේක පිරිසිදු වෙලා නිවැරදි වෙලා පිරිනිවන් පාන එකක් කෙලෙස් සංගාගෙන යටපත් කරගෙන යන එකක් නෙමෙයි. කෙලෙස් සංගාගෙන ඉන්නවා නම් කවදාවත් මේක වැඩෙන්නේ නැහැ. කෙලෙස් යටපත් කරගෙන කටයුතු කරනවා නම් කවදාවත් මේක දියුණු වෙන්නේ නැහැ. එහෙම ක්‍රමයක් නෙමෙයි මේක ඇතුලේ තියෙන්නේ. හැම කෙලෙසයක්ම නිවැරදි වෙන්න ඕනේ. හැම බැඳීමක්ම කැඩෙන්න ඕනේ. මේ ලෝකේ කාත් කවුරුත් නැති ඉල්ලාගෙන ජීවත් වෙන අන්ත අසරණ වෙච්ච බුදුන්ගේ සරණාගතෙක් මම. මට අම්මේ තාත්තේ කවුරුත්ම නැහැ. මං අන්ත අසරණයි. මට කිසිම පීඩක් නැහැ. අසනීපයක් වෙලා මම වැටිලා අපවත් වුණත් මට බේත් ටිකක් දෙන්න කෙනෙක් නැහැ. එච්චර අන්ත අසරණයි. මේ මානසිකත්වයට ආවොත් එයා එදා තමයිලු පැවිදි වුනේ. එයාගේ පැවිදිකම පටන් ගන්න එතනින්. අනේ ප්‍රශ්න නැහැ කෝල්ලක් දුන්නාම පුතා ෆ්ලයිට් එකකින් ඇවිල්ලා බේත් දෙන්නේ. ප්‍රශ්න නැහැ එංගලන්තෙන් බේත් දෙන්න පුළුවන් අපේ ලොකුවක් අයිනේ. එයා පැවිද්දෙක් නෙමෙයි. එයා පැවිද්දෙක් කියන්නේ කොහමද? එයා සංවිධානයක සභාපති කෙනෙක්. ඒකනේ එච්චර network එකක් යට තියෙන්නේ. ජාලයක් තියෙන්නේ. එහෙම නෑ ඥාතියෝ නෑ මිත්‍රයෝ නෑ දරුවෝ නෑ. කෝල් කරපු ගමන් ගෙන්නන්න යට මිනිස්සු නෑ තාපසයට කොහෙද එහෙම මිනිස්සු ඉන්නේ. එහෙම නෙට්වර්ක් එකක් තියෙනවනේ එහෙම අයියක් තියෙනවනේ තාපසයෙක් කෙනෙක් කොහමද? ඉල්ලාගෙන කන කෙනාට එහෙම අයියක් තියෙනවද නෑ. එයා අසරණයි. තුවාලයක් කරනාම රෙදි කෑල්ලක් කරන එකට කියන වෙලුම් පටිය. වෙලුම් කඩ. ඒකෙන් ඔතාවන ඉන්නවා මැස්ස වාන්න දෙනයි. බේත් ගන්න සල්ලි නෑ. බේත් තරම් දෙන මිනිස්සෙක් නෑ. පාඩුවේ ඉන්නවා. තාපසයම කෙනෙක්. කෝල් කරලා මිනිස්සු ගෙන්නනවා රටින් බේත් ගන්නවා. එයා තාපසයෙක් නෙමෙයි. එයා රජකෙදර මිනිස්සෙක්. එයා තාපසයෙක් කියන්නේ කොහමද? තාපසයාගේ තපස්කම කියන්නේ අරක අසරණයි. අසනීපයක් කියන්නේ ඇයි? කියන්න කෙනෙක් නැහැ. පීඩක් නැහැ. එයා ඒ මානසිකත්වයෙන් ඉඳලා ඒක වඩනවා, පුරුදු වෙනවා. එයා පරිස්සම් ඇයි? තුවාල වුණොත් බේත් දාන්න බෑ න තුවාල වෙන්නේ නැතුව ඉන්නවා. 100න් ඉන්නවා. අසනීපුන ලෙඩ වුණොත් පීඩක් නැහැ. ඉඳ පරිස්සමෙන් කටයුතු කරනවා. ලෙඩ වෙන්නේ කෑමෙන්. අනවශ්‍ය විදිහට කෑම ගන්නෙ නැහැ. අනවශ්‍ය විදිහට ශරීර ගත කරන්න කෑම. හරියට ප්‍රමාණයට හොඳට විකලගෙන යා පරිස්සම්. මොනවටද පරිස්සම්? කායානුපස්සනාවට පරිස්සම්. ඇයි මෙච්චර කායානුපස්සනාවට පරිස්සම් වෙන්නේ? ලෙඩ වුණොත් පීඩක් නැහැ. ඒ නිසා ලෙඩ නොවේ ඉන්න යා පුළුවන් තරම් දක්ෂ වෙනවා. කර්මානුරූපී ඇදුනොත් ඒක විඳවල ඉවර කරනවා. නැත්තම් පරිස්සම් වෙනවා. තාපසයා කියන්නේ ඒ වගේ චරිතයක්. තාපසයා කියන්නේ නිතරම අසරණ භාවයේ තුල අසරණ වෙච්ච සරණ වෙච්ච කෙනෙක්. අසරණකම සරණ යන කෙනෙක්. බලන්න කොච්චර ලස්සනද ඒ වාක්‍යය. අසරණකම සරණ යනවා. ඇයි මම යාචකේ. මිනිස්සු අනුකම්පාවෙන් මට දුන්නොත් විතරයි. නැත්තම් මට මොකවත් නැහැ. ඒ නිසා මේ මිනිස්සු දෙන තැන ඉන්නවා. දෙන තැන ඉන්නවා. ඒ කාලේ මම ඉංජිනේරුවෙක්. ව්‍යංජන හතරක් ඕනේ මට. නැත්තම් ගන්න. එයාටවත් දෙයිද? ඒ ඉඟන්නට මොකවත් දෙන්නේ ඇයි? එයා ඉඟන්න නෙමෙයි. එයා මාන්නේ වඩන ඉඟන්නේ. මොකද? අල මොකද? තෙල් ඒ ඉඟන්නට මොකවත් ලැබෙන්නේ ලද දෙයින් සෑයීමටපත් වෙන්නේ බටු කන්න නැති ප්‍රශ්නේ තියන්නේ මට දෙන මනුස්සයට නෙමෙයි දෙන මනුස්සයා දන්නේ කොහොමද වට්ටෝරුවා මගේ ඒ මනුස්සයා බැඳලා හිටියා ඒ ගී කාලේ කන බොන දේවල් දැනගන්න නෑ එයා බටුත් දෙයි, හටුත් දෙයි. මොනවා දුන්නත් පිළිගන්නවා. පැත්තකින් තිබ්බා අවශ්‍ය දේ වැළඳුවා අනවශ්‍ය දේ අයින් කළා. කාටවත් ප්‍රශ්නයක් නැහැ. අයින් කරන්න පුළුවන් නේ. අල්ලාගෙන යනවා ගෙයින් ගෙට. හම්බෙන දේ තුලින් කැමැති දේ, Tamanට ගැළපෙන දේ, Tamanට බේසජ්ජයක් වශයෙන් හිතෙන දේ වළඳනවා. Tamanට අසනීපයක් තියෙනවා නම් අකපැදයක් තියෙනවා නම් ඒක අයින් කරනවා. අයින් කළා වළඳනවා. අතනදි කෑ ගන්න උඩ පයින් නැහැ. කිසිම කෙනෙක් මොකවන්න පාඩුවේ අල්ලවන ආක බලන. මෙන් බෙදෙන පාඩුවේ ඉන්න බලන පාත්‍රයට ඇති අතලව පාඩුවේ ගියා. ඥානද පිරිමෙද දෙන්නේ මොනවද මොකවත් අදාළ නැහැ. ඇවිල්ලා බලනවා මේක අදාළ නැහැ මේක කැප නැහැ. උන්වන්තේ මේක කැප ස්වාමීනි මේක ගන්න. ඔබන්තේ මේක ගන්න. ආ මේ ටික ඇති. වැළඳුවා ප්‍රශ්නයක් නැහැ. ඒ යාචකයාට කවුරුත් වචනයක් කියන්නේ ඇයි? ඒ යාචකයා දන්නවා භාග්‍යතුන් වහන්සේ බුදුන් වැඩිය මග දන්නවා. ඒ මගේ වඩින්නේ. ඒ නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තාපසයා කියන්නේ ඒ වගේ චරිතයක්.